දැහි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව. මේකට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියන්න පුළුවන්. ධර්ම සාකච්ඡාවක් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීමක් කියන්නත් පුළුවන්. ඉතින් ඒකෙදී අපි මේ පොදු කමඨාන් සුද්ධ කිරීම කියලා කියන්නේ අපි භාවනා කරනකොට සාකච්ඡා වශයෙන් අපිට මතුවෙන ප්‍රශ්න විසඳා ගන්න ඕනේ. අයිකදී අපිට එක එකනාට වෙලා දෙන වෙනුවට මේ වගේ සමූහෙම එකතු කරලා ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වටිනාකම අපි පසුගිය කාලෙම දැක්කගත්තා. ඒ නිසා මේක මේ පොදු කමඨාන් සුද්ධ කිරීමක් කියලා හඳුන්වනවා. ඒ සඳහා ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සභාවට ලැබෙන කල් වේලාව අනුව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් අපිට පැයකමාර කාලයක් ලැබිලා තියෙනවා වෙන් කරගෙන මේ සඳහා ඒක නිසා ප්‍රශ්න විචාරාත්මක කඩපිල්ලක් කියලාත් කියනවා. එහෙම නැත්නම් අපිට ඒක විවුර්ත ධර්ම සාකච්ඡාක ස්වරූපයෙන් පාත්තන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි පසුගිය විශේෂම නිසන් වන පැත්තෙන් බලනකොට පසුගිය මාස 5ක කාලයක් ඇතුළත පුදුමාකාර දියුණුවක් ලැබුවා මේ ප්‍රශ්න ඇහිීමේ සහ පිළිතුරු දීමේ වැඩපිළිවෙලෙන් අපි පටන් ගත්ත තේමාව නැත්නම් සතිපට්ඨානෙ හුවා දක්වමින් ඊට අමතර ප්‍රශ්න අයින් කරලා හරියට ඒ අපි යන මාතෘකාට අදාළ ප්‍රශ්න ඒ අපි දීලා තියෙන ක්‍රමයට ඉදිරිපත් කිරීම හරහා ලොකු සංනිවේදන ක්‍රමයක්. ඉතින් ඒක තමයි මේ අපි පසුගිය ටිකේ අත්දැකපු ලොකුම වෙනස. ඉතින් ඒක නිසා අපිට පටන් ගන්නෙ අපි ඒ වගේ ලිඛිත ප්‍රශ්න වලින් භාවනාවට අදාළ ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා. කාල වේලා තියෙන විදිහට අපි සමාදන් වරකින සීලය පිළිබඳව අපිට ලැබිච්ච මූලික කමඨහන උපදේශ පිළිබඳව එහෙම නැත්නම් අදවස පටන් පටන් ගන්න ධර්මදේශනා පිළිබඳව ප්‍රශ්නත් අපි සාකච්ඡා කරනවා. ඉඩ ලැබෙන ප්‍රදේශ අනුව කාලය අනුව. ඉතින් මම මේ වචන ස්වල්පේ පාවිච්චි කරේ වැඩසටහන ආරම්භ කිරීමේ දවස වශයෙන් දසිවාරයේ වශයෙන් මම දන්නේ අද ලිඛිත ප්‍රශ්න දැන් ඉදිරිපත් වෙලා තියෙනවද කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දුස්මක් විතර ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් අපි එහෙනම් අපි ලිඛිත ප්‍රශ්නේ සතිವಾರය ආරම්භ කරමු. එයින් සාමාන්‍ය ප්‍රශ්න අපි අන්තිමටම කියලා මේ භාවනාවට අදාළ පළවෙනි ප්‍රශ්න තමයි යමු මූලිකම එක ඉස්සෙල්ලම අහලා තිනවා කර්මස්ථානය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මම හිතන්නේ මූල කර්මස්ථානය කියන එක වෙන්නේ නැති අදහස් කරනවා ඇත්තේ. දැන් කර්මස්ථානය කියලා කියන්නේ මේ කම්මල කියන අදහස. කර්මස්ථානය කියන්නේ කම්මල. වැඩපොළ. ඒ නිසා භාවනා යෝගාවචර වැඩ කරන වැඩපොළට කර්මස්ථානය කියලා කියනවා. කම්මල් මේ කම්මල් කාර්ය වැඩ කරන තැන කම්මල කියලා කියන්නේ. ඒකම තමයි. කර්මස්ථානය කියන්නේ කම්මල කියන අදහස. මේක කර්මස්ථානක නුතුමොත් මේක යකාය කම්මලක් වෙනවා. ඒ නිසා බුදුසසුන අපිට කම්මලක් දාලා දීලා තිනවා. ඕකේ වැඩ කරගෙන ඉන්න නැත්නම් මේක නිටතරම යකාය කම්මල තමයි. එතකොට මූල කර්මස්ථානය කිව්වොතින් ඔය එකේ තමන් යෝගාවචරය ගන්න ඉදිරිපත් කරගන්න ප්‍රධාන රාජකාරිය ප්‍රධාන තමන්ගේ වැඩේ නමුත් ඒක මේ කියවන එකනගේ ප්‍රශ්නයක් මිසක ලිඛිත ප්‍රශ්නයක් නෙවෙයි මම හිතනවා. එහෙමයි. ඊළඟ ප්‍රශ්න දෙකම මම එක සැරේට කියවන්නේ දෙකම එකට අදාළව ගත හැකි හින්දා ඒක සක්මන් භාවනාව කරන ආකාරය විස්තර කර දෙන්න. අනිත් එක්කන අහලා තියෙනවා සක්මන් භාවනාවේදී වම දකුණ යනුවෙන් සිතමින් සක්මන් කිරීමද යටිපතුල පොළව ස්පර්ශ වෙන විට දැනෙන දේ විඳිමින් සක්මන් කිරීමද වඩා යෝග්‍ය මේක සම්බන්ධයෙන් ඇත්තටම ඔය මෙල්බන් ඉන්න වෙලාවේ අර දවස් පහේ ළමයින්ගේ වැඩ පිළිවෙලට බොහොම ලස්සන වීඩියෝ ක්ලිප් එකක් හදලා තිබුණා මෙල්බන් කට්ටිය මේක දලා මෙල්බන් වලම පොඩි ළමයෙක් යොදවලා ඒක මම හිතනවා අපි විකාශය කරලා බැලුවොත් ඒක හොඳට පොඩි ළමයින් සඳහා හඳපේක වුණත් යම් ප්‍රමාණයක දෘශ්‍ය ශ්‍රාව්‍ය මාධ්‍ය හොඳයි කියලා. ප්‍රශ්නට උත්තර දෙනවා නම් සක්මණේයි දැන් උදේ මම උත්සාහ කරා ඉඳ ගන්න වෙලාවේදී කිසිම දෙයක් යම් නොකර පත්තල වාඩි වෙලා කය හෝ චේතනාපූර්වකව හොල්ලන්නේ නැතුව වචනය හෝ දොඩන්නේ නැතුව මොකද වෙන්නේ කියලා බලන කටයුත්ත අපි කියනවා පරියංක භාවනාව කියලා. ඒක සඳහා මේ බද්ධ පරියන්ක වෙන්න පුළුවන් ආසනයක ඉඳගෙන ඉන්න පුළුවන් නිදා ගන්න ගියාට පස්සේ නිින්ද ඉන්න ඉරියව් වුණත් වෙන්න පුළුවන් කිසි දෙයක් නොකර එහෙම හිතට හොඳට හිත අවදි කරලා බලනකොට මොකද වෙන්නේ කියන එක පරියන්කේ සක්මන කියලා කියන්නේ එක වැඩක් කරනවා චේතනාපූර්වකව ඇවිදිනවා හැබැයි තැනකට යන්න නෙවෙයි එහාට මෙහාට සක්මන් කරනවා කරන ගමන් බලනවා මම ඉඳගෙන නෙවෙයි දැන් සක්මන් කරනවා කියලා වැටහෙනවාද කියලා මම ඉඳගෙන දැන් නැහැ කියනක වැටෙනවනේ ඔච්චර දක්වන්න. ඒ වැටෙන්නේ පය තබන එකෙන් වෙන්න පුළුවන්. පතුලෙන් වෙන්න පුළුවන්. නැත්නම් අර චේතනාවෙන් වෙන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට නම් උඩුකයේ සක්මන් කරනවනේ යටිකයේ ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඔය මොකකින් හරි මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිමි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් ඒ ප්‍රදේශයෙන් අපි සක්මණට මුල පිරව වෙනවා. ඒ කිය ප්‍රශ්නේ ආපු දෙන්නයින් අපි එක්කෙනෙක්ගෙන් කැමති කැමති නම් කට උත්තරයක් දෙන්න මේක කරලා තියනවාද කරනකොට Tamanට මම දැන් ඉඳගෙන ඉන්නවට වැඩිය සක්මන් කරන එකේ වෙනසක් අත්දකලා තියනවාද කිව්වොත් මම හිතනවා අනිත් සභාවේ ඉන්න හැටත් ඒක ලොකු ආරම්භක ප්‍රයෝජනවත් වැඩක් වෙයි කියලා. කවුරු හරි කැමති දේ ලියපෙ දෙන එක්කෙනෙක් කට උත්තරයක් දෙන්න සභාවට. මොකදනේ බයයි ඒකට. තමන් සක්මන් කරාද කරනකොට ඉඳගෙන නෙවෙයි. මම දැන් ඇවිදිනවා කියන එක ඒ වෙලාවේ අත්දැක්කද කියන එක. කැමති ඒ උත්තර දෙන්න කැමති නම් අත උසවුවොත් අපිට පුළුවන් යන්න අපි නමුත් බලාපොරොත්තු වෙමු ඉස්සරහට කරනකොට ඒ සභාවට මේ තමන්ගේ කට උත්තරේ දෙනවනම් අර මගේ නරක ගතිය තියෙන මේ මිනිස්යාව ටිකක් අර මේ අපහසුටපත් කරනවා. අන්න ඒක නිසා උංග දෙනෙක් ඒක දන්න නිසා කරන එක මේ හිතකින් නෙවෙයි එහෙම කරන්නේ. ඉතින් ගණන් ගන්න එපා. මේ මොකද එතකොට ලේසි. අර වීඩියෝ ක්ලිප් එක පෙන්නවා වගේ කවුරුර කතා කරන්න ගත්තොත් එයා හරහා සභාවට හොඳට ඉතු ගන්නන්න පුළුවන්. ඒ නිසා අපි ඒක දැනට ඔතනින් නැතලා අපි ගා ප්‍රශ්නයක්. මේක හොඳ ප්‍රශ්නයක්. මම භාවනාව ආරම්භ කරේ. ඒකට තමයි අපි එක ගෲප් එකක් වෙන්නේ. ඒක පවුලක් වගේ වෙන්නේ. අපි අතර අපි සාකච්ඡාව මේ හදාගන්න. ඒකට ඕක නැගලා යනවා. ඉතින් පළවෙනි දවසේ මම කෝල වුණාට ගණන් ගන්නවා. හොඳයි. සක්මන් භාවනාවේදී මට දැනුණා මම පටන් ගත්තෙම මම දැන් ඇවිදිනවා කියන තැන. ඒතර මගේ කකුල කමාරුවක් තියෙනවා සාමාන්‍යයෙන් අපි දකුණ වම කියලා යන්නේ. ඉතින් මට යන්න ඕනේ වම දකුණ කියලා. එතකොට ඒක සතියෙන් මම යනකොට තමයි මට ඒක වම ඉස්සර වෙලා තියෙන්නේ නැත්තම් පුරුද්දට යන්නේ දකුණ. එතකොට මට අර වාඩි වෙනවට වඩා වෙනසක්. අපි අර වාඩි වෙලා භාවනා කරනකොට කයයි වචනයයි පැත්තකින් තියලා වෙන දේ බලාගෙන ඉන්න එකට වඩා මේක හිතත් වැඩ කරනවා මං මං වම් පාය තියනවා ඊළඟට දකුණු තියනවා ඒතර මට දැනුණා මේ දැන් මං වැටි කියලා ක්ලචස් පැත්තකින් තියලා පස්සේ ගියේ ක්ලචස් වලින් යනකොට අත්වලට අමාරු නිසා එතකොට මට දැනුණා මේ දැන් වම් පාය තියලා දකුණු පාය මං තියනකොට ඒ මටත් නොදැනීම දකුණු පොළොව බදා ගන්නවා මොකද මාව වැටෙන්නේ නැතුව තියන්න. ඉතින් ඒ වගේ හැඟීමක් තමයි මට දැන්. ඒකටත් වැඩිය අපි මම මේ කරදර කරනවා නෙවෙයි නම් ඉඳගෙන ඉන්නවා නෙවෙයි ඇවිදිනවා කියලා මොකෙන්ද මේ වෙරිෆයි කරන්නේ මොකෙන්ද තමයි සහති කරලා දැනගන්නේ මම මේ හීනෙක නෙවෙයි මත් වෙලා නෙවෙයි ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි මං ඇවිදිනවා කියන එක මොකෙන්ද තමන් උරගා බලන්නේ. හරියට ප්‍රත්‍යක්ෂ කරන්න. කකුල තියෙන කෙනද? එතකොට ඉඳගෙන ඉන්නවා නම් මොකක්ද ඒකට සාපේක්ෂව කියන්න තියෙන්නේ? ඉඳගෙන ඉන්නවා නම් අපි ඒ කිසි දෙයක් කරන්නේ අපි අපි අවධානය යොමු කරනවා අපේ හුස්ම වැඩිපුර වැඩෙන තැනට. ඒ කියන්නේ ඉඳගෙන ඉන්නවනම් හුස්මට හිත දෙන්නේ ඇවිදිනවනම් පයට හිත තියන්නේ. ඒකට මේ හුස්ම නෙවෙයි මේ පය කියලා කොහොමද වෙරිෆයි කරලා කියන්නේ? එතෙන්දී අර සිතවිල්ලක් එනවා කියලා මට හිතෙන්නේ. මොකද මම මේ වම් පාය තියෙනවා දකුණු පාය තියෙනවා කියලා. අත්දකින්නේ මොකද්ද? වම් පාය තියෙනවා කියලා මොකෙන්ද සාහිත පොළවට අර මෙහෙම තියෙන එකෙන්. ඔව් ඒක වචනෙට කිව්වොත් වචනෙන් කිව්වොත් මෙතන නැති කෙනෙකුට අහගෙන ඉන්න කෙනෙකුට ඇහෙන විදිහට කිව්වොත් වම් පාය මම තියන්නේ කියලා මොකෙන්ද වෙරිෆයි කරන්නේ? මොකෙන් තමයි අඳුනගන්නේ? කොහෙන්ද අත්දකින්නේ? මොකද්ද දැනීම? ඔලොත් සමගිනගේ සමගින. ඔව් ඒතකොට දකුණු පාය තියෙනකොට වම් පාය නෙවෙයි කියලා දන්නේ කොහොමද? දැන් ඔය එකයි දිසි කකුල නිසා නම් ටක් ගාලා කීයක. ඒක නෙමෙයි මං කියන්නේ. එහෙම නැති වුණා නම් දැන් වෙන කෙනෙක්ගෙන් මං අහන්න කැමති මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියලා අපිට කියතයි ඉඳගෙන ඉන්නකොට පස්ස හැප්පෙන්නේ. ගන්නකොට හුස්ම ගන්න. ඇවිදිනකොට චේතනාපූර්වක වැඩක් කරනවා වම් පාය දකුණු පාය. ඉතින් ඒක ඔතෙන් නිකන් ගෙනියන්න. ගිහලා අහන්න ඕනේ දැන් වම් පාය දිනුන දකුණු පාය නෙවෙයි කියලා දන්නේ කොහොමද? ඔය ඔය කකුලත් එක්ක බෑ. ඔය කකුලත් අපිට ඕන කරනවා මේ එහෙම නෙමෙයි සාමාන්‍ය ඒ වගේ වෙනසක් නැතුව තියෙන කෙනෙක් කොහොමද උත්තරයක් දෙන්නේ? ඔව්. කියන්න. වම් කකුල කියලා එතනට හිත එතනට තියලා ඒ කකුල හැපෙනවා නැවෙනවා පෙරලෙනවා කියලා දැනීමක් තියෙනවා. ඊට පස්සේ අනිත් කකුලට මාරු වෙනකොට ඒ කකුල නෙමෙයි අනිත් කකුල ඉදිරියට යනවා පොළොට තියෙනවා තද ගතිය හැපෙනවා පෙරලෙනවා කියලා නැවෙනවා කියලා වෙනස හිතෙන් හිතෙන් හිතට දැනෙනවා ඔය හිතට දැනෙන එක තව කෙනෙකුට ප්‍රකාශ කරන්න තරම් දෙකේ වෙනසක් තියනවාද එහෙම නැත්නම් හිතට දැනෙන්නෙම නැද්ද නැත්නම් හිතට දැනෙනවා කියා ගන්න බැරිද ඒකේ බොහොම වෙනසක් තිබුණා බොහොම ලං ළඟ වෙනසක් තියෙන්නේ වැඩිම වෙන් කිරීමක් කරන්න අමාරුයි. ඒක තමයි දැන් කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. කමඨාන් සුද්ධ කරනවා කියන්නේ සක්මන ගැන අහනකොට ප්‍රශ්න අහනකොට කියනවා ඉස්සල්ලාම් බෑන්ඩ මොනක්වත් විතර වෙන්න නැහැ. මම ඉඳගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? මම දැන් ඇවිදිනවා කියලා දන්නේ කොහොමද? ඒතර කට උත්තර දෙන්න එපා. මේ කරපු කෙනෙක් නා. හිතලා නෙවෙයි මේ කතා කරන්නේ සුරු කියයි. ඉඳගෙන ඉන්නකොට මගේ පස්ස තමයි හැප්පෙන්නේ. මම හුස්ම තමයි බලන්නේ. ඇවිදිනකොට මම මේ යටිපතුල තමයි වදින්නේ ඒක චේතනාපූර්වක කරන්නේ. ආ ඉතින් ඒක ලොකු හොඳ උත්තරයක්. මොකද කරපු කෙනෙකුට විතරයි යන්න පුළුවන්. ඊට පස්සේ දැන් දන්නවද මේ වම මේ දකුණ කියලා උ. ඒතර මොකද්ද දකුණ නෙවෙයි වම කියලා කියන්නේ කොහොමද? වම නෙවෙයි දකුණ කියලා කියන්නේ කොහොමද? මේ සාන සාපේක්ෂව ගන්න නැහැ. ඒතර කියනවා එහෙම එකක් වෙනසක් තියෙනවා. හැබැයි මට කියා ගන්න බෑ කියලා. වෙන අනිත් දවසේ ඒක දක්නාසුලුව භාවනා කරන ගෙදී 100 100ක්ම සතිය හිටිනවා දැන්. සතිය හිටලා බලනවා මේ දෙක අතර වෙනසක් තියෙනවද කියලා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි අත් දෙකට වැඩ දුන්නොත් දකුණු අතනේ අපි වැඩ කරන්නේ. වම යන්නේ නැහැ නේ ඉස්සරහට වමට වැඩ කරන එක දකුණ යන්නේ නැහැ. ඒ නිසා අපේ වමයි දකුණයි සම්පූර්ණ වෙනස්. ඕකම තියෙනවා කකුලෙත් ෆුට්බෝල් පෙල්ලම් ගන්න එක නදන්න. එයා දන්නා කික් එකක් දෙන්න ඕනේ චහම මොකෙන්ද දෙන්නේ කියලා. හැම කකුල් දෙකෙම කික් එක දෙන්න යන්නේ නැහැ. හදිසියකලා පණින්න ගියොත් කෝකෙන්ද ගන්නෙ. හොප් ස්ටෙප් ඇන් ජම්ප් එක දානකොට කොයි කකුලෙන්ද පණින්නේ කියලා ඒක ඒක අපේ ඇඟ ඇතුලේ තියෙන එකක්. අපි මේ ලොකුවට ගණන් ගන්නෑ. නමුත් භාවනා කරනකොට අපි බලනවා සක්මන පටන් ගන්න වමෙන්ද දකුණෙන්ද. එහෙනම් මොකද්ද ඩ්‍රයිව් පෝස් එක පුල් එක පුලි එක රන්ජික ඩ්‍රිවන් පුලි එක මොකද්ද කියලා. ඇක්ටිව් පැසිව් දෙකක් තියෙනවා. උදේට බලන්න ගියොත් ඒ කියන්නේ ඒකට තනි පොලොවකට යන්න කියනවා. කෙලින් පාරක යන්න කියනවා. මොකද අනවශ්‍ය විචල්්‍ය සාධක දාගන්න නැතුව. දාලා බලන්න කියනවා මේ දකුණ තියෙනකොට ඒකේ මොකද්ද තියෙන වෙනස? සමහරට වම රොට්ටි කකුලක් දකුණෙන් තමයි අපි ඇවිදින්නේ. සම සමහරට ඇවිදින්නේ දකුණෙන් වමෙන් දකුණු කකුලද රොට්ටි කකුලක්. ඒක නිකන් අල්ලලා දෙන එක විතරයි කරන්නේ. ඉතින් ඕක නිසා අපිට තේරෙන්න ඕනේ අපි අවුරුදු 100ක් හිටියොත් අවුරුදු 80ක් හිටියොත් 70ක් හිටියොත් හැම පියවරක් පාසම අපේ කයට හම් වෙන්නේ අසම වූ ව්‍යායාමයක්. කවදාක සම නැහැ. ඉතින් මේ විදිහට මැෂින් එකක් බකල් පිට දුවනකොට කොහොම හිටියේ? කවදාකත් ඔය බලලත් නැහැ බලන්නෙත් නැහැ. සිරප් දෙක ගෙවෙන හැටි බලන්න. සිරප් දෙක බලනකොට ඕන කෙනෙකුට තේරෙනවා කොහොමද අපි ඇවිදින්නේ. ඔන්න ඔය වගේ දේවල් බැලුවොත් බලලා ඇවිදිනකොටයි එහෙම නැතුව ඇවිදිනකොට වෙන ඉන්ටෙන්ෂන් එකට කෝච්චියට දුවනකොට ඕක කරන්න බෑ. ඔෆිස් එකට දුවනකොට ඕක කරන්න බෑ. මොකටවත් නෙවෙයි. ඇවිදීම සඳහා ඇවිදලා බලනවා වම කොහොමද දකුණ කොහොමද කියලා බැලුවොත් අපිට තේරෙන පටන් අරගනි අපි කක්කොට්ට වගේ තමයි හරහට තමයි යන්නේ. හැබැයි අපි කට්ටියට කියලා දෙන්න හදනවා කෙලින් ඇවිදින හැටි. වැද්දෝ හරියට ශිෂ්ටාචාර දරුවෝ හදන්න හදනවා වගේ. පුත්‍රජානනාතේ අර එක එක්කත් මේ ලෝකේ එලින් ඇවිදින්නේ නැහැ. සුපතිට්ඨිත පාද තිබුණේ බුදුජානනාතේ විතරයි. ඉතින් අපි සක්මන් කරනකොට මේ ගත්තට පස්සේ උඟ දෙනකෝක හදන්න හදනවා. එදා ඉවරයි භාවනාවත් ඉවරයි ඇවිදින්න හම් වෙන්නේ නැහැ එදා ඉඳලා. මේ වැරද්ද තියෙද්දි මම මෙතෙක් කළොත් ඇවිත් ඒක දැක ගන්න එක විතරයි මෙතන කරන්නේ. ඒක දැක ගන්න සඳහා ඒක පියවර හතරකින් පහකින් යන්නේ. සක්මන නෙවෙයි පරියන්ක පරියන්ක නෙවෙයි සක්මන. ආ සක්මනේදී වැඩිම කොට මට දැනෙන්නේ නාසිකාග්‍රේ නෙමෙයි පයේ. පයේ දකින්න කොටත් පිළිඹද වැඩි වෙලා තින්නේ පයද, කොට්ටේද, ඇඟිලිද. ඒ වගේ තියෙන පැහැදිලි හොඳට බැලුවොත් වෙනස්කමක්. අන්නේ වෙනස්කම දකින්න විතර ඇවිදිනවා නම් හිතන්න අපි කොච්චරක් ඇබ්සෝබ්ද අපි කොච්චරක් ඒ අරමුණට බැහැ ගන්නවද කියලා ඒක ආරම්භයේදී ගන්න බෑ. ටිකක් ඇවිදලා හොඳට කයත් එක්ක යාළු වෙලා මෙන්න මෙතෙන්ට අවධානය යොමු කරන්න ඕන කියලා බැලුවොත් දැක ගන්න පුළුවන්. ඉතින් එතකොට ආරම්භක යෝගාචරයට ඕවා කියන්නේ අපි. කියනවා ඉඳගෙන නෙවෙයි ඇවිදින බව විතරක් දැක ගන්න කියලා බලන්න. ඒකේල කොහොමද වෙනස දකින්නේ කියලා එයා කට උතර දුන්නාට පස්සේ කියනවා ආ දැන් ඉතින් ඕක රිෆයින් කර කර රිෆයින් කර කර යන් කියලා. ඉතින් ඒක නිසා මම කියන්නේ දෙබසකින් සාකච්ඡාවකින් හරිය සජීවීව ගෙන යන්න පුළුවන් මේ මොකද්ද මේ අපේ පණිවිඩේ ඉතින් අර උසාවියට ආපු එකන හරස් ප්‍රශ්න අහනකොට ඉතින් අනවශ්‍ය වෙහෙසකටපත් වෙන නිසා උඟ දෙනෙක් කැමති නැහැ උසාවියට කැඳවනවට. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා අනවශ්‍ය කැඳවීම කරන්නේ අවශ්‍ය වුණොත් කැඳවන්න බලාපොරොත්තු වෙනවා මම හිතනවා මේ ඇති කියලා අපි මේ ප්‍රශ්නෙට අපි යමු ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් අපේ ස්වාමීන් වහන්සේ සිහිය පිහිටුවා ගැනීමේදී ප්‍රධාන කරුණු තුනක් බලපාන්නේ යයි මට සිතේ. එක පරිසරය උණු සීතල ഘോഷාව පිරිස ආදී බාහිර කරුණු. දෙක වේදනාවන්. ශාරීරික වේදනාවන් තුනට යමාරු හන්දිපත් රුදාව සෙම අධික බව එක ඉරියව්වකින් ඉන්න බැරිකම ආදිය. තුන නොයෙකුත් අප්‍රමාණ වූ සිතුවිලි. තොරතෝංචයක් නැතිව ඇතිව නැතිව මතුවන චිත්ත රූප මේවා සිහිය පිටුවා ගැනීමට තැත් කරන විට මතුවී ඇති වී නැති වී යයි. නමුත් වෙනත් විකාර රූප නැවත ඇතිවේ. තමා දෙස බලන්නෙකුට තමා සයිකෝපේනියාට පිස්සෙක් ලෙඩෙක් දැයි කියා සිතෙන තරමට අතදත කතාව චිත්‍රපටිය දරුණු වේ. ඉහත කී කරුණ වලින් මිදී සිහිය පිහිටුවා ගැනීම කල හැක්කේ කෙසේද? ඔබ වහන්සේ අපට අනුකම්පාවෙන් පිළිතුරු දෙන සේක්වා. විශේෂයෙන්ම තුන්වැනි කරුණ ඊතා දරුණුය. සිහිය පිහිටුවා ගැනීම කෙසේ වෙතත් නිදා ගැනීමට එය උදව් වේ. එතකොට මේ කියන කාරණා තුන ඒත් මට උසාවියට ගැඳරන තමයි මේක හරියට සුද්ධ කරලා දෙන්න පුළුවන් නඩු. ඉතින් නැත්තම් කල් දානවා. මේ කරුණ තුන සිහිය පීඩපු නිසා Taman දැනගත්ත දෙයක්ද නැත්තම් සිහිය පීඩීමට බාධාවත්ද කියලා මට ඕනේ දැනගන්න. මේ සිහිය පීඩන ගත්ත උත්සාහය සාර්ථකත්වෙ නිසා Tamanට ලැබිච්ච තොරතුරක්ද? ඒ නැත්නම් මේ තොරතුරු සිහිය පීඩීමට බාධාවක් අරියාදුවක්ද කියලා. හඳුනන එක සිහිය පිටවන්න බාධාවක් තමයි. සිහිය පිටව නැති වෙලාවේ මේව දැනගෙන හිටියේ නැහනේ. ඉතින් එහෙනම් මං කියනවා මේ සිහිය පිටවවච්ච පළවෙනිම උත්තර තුන. ඒකට අපි වෛර කරනවා. ඉතින් කොහෙද යන්නේ ගමන? උත්සාහ කළා පවණයි. ඒ උත්සාහය ලැබෙච්ච පළවෙනි ප්‍රතිඵලයට තමයි ඔය වෛර කරන්නේ. ඒ ඒ සතිය පිටරොට හැටි. සතිය පිටරොට අපි දකින්න හැම ඉස්සරම දුක්ඛ සත්‍යය. ඉතින් අපි දුක්ඛ සත්‍ය එන්නකොටම වෛර කරනවා. ඉතින් ඒ නිසා අපි කියනවා 100 කැඩලා කියලා. 100 නෙමෙයි කැඩෙන්නේ. දැන් හොඳට ඕම උත්සාහ අරගෙන තියෙනවා සාර්ථක ප්‍රතිඵලත් ලැබිලා තියෙනවා. නමුත් ප්‍රතිඵල තුනටම එකටවත් ප්‍රේම කරන්නේ නැහැ. ඉතින් කවදද අපි මේ නිවැරදි මේ මේ දෘෂ්ටිය නිවැරදි සංකල්ප ඇති කරගන්නේ අපි නිල්ලඹ යනකොට ඒ දවස්වල 70 ගණන් වල නිල්ලඹ ගියාම ඉතින් හරිම විවේකයි ඒ දවස්වල භාවනා කරන්නේ නැහැ කවුරුවක් අත් ඔය සුළු දෙනෙක් ගියාම සුද්ධෝ ආවම ආ සිංහල මිනිස්සු යන්නේම නැහැ එතෙන්ට සුද්ධ ආවම ඒගොල්ල කියනවා මෙතන මෙච්චර ලස්සන තැන ආවත් හිතවිලි හිතවිලි හිතවිලි මොකුත් කරන්න බෑ. ඒක කොටින් මත්ත කියනවා මේ හිතවිලි මෙච්චර තියෙන බව දැනගත්තේ මෙහි ආවට පස්සේයි. එහෙම නැත්නම් gedara dare ඉන්නකොට ඊට වැඩි જાති ඔලිව තියෙන මිසක හිතවිලි මෙච්චර කරදර කරන බව මම පිස්සෙක් බව. මේ මේ මේ චිත්‍රපටියේ හෝල් එකේ පෙන්වන්නේ සුඛාන්තේ වද දුක්ඛාන්තේ වද කියලා දන්නේ නැති බවවත් දන්නේ භාවනා කරපු නිසානේ. ඉතින් මේක භාවනා පළවෙනි ප්‍රතිඵලයනේ. ඒක නැති කරන්න උත්සාහ කළොත් කොහෙද ඉතින් සතිය වැඩ කරන්නේ? සතිය හදලා ගෙනත් දෙන දේ වලට වෛර කරනවා. ඒ නිසා පිළිගන්න මේ තමයි ඉස්සල්ලාම Taman දිහාට හිත පිහිටෙව්වොත් නැද්දකින් නොපතන් නොදෝමකින් තමයි. ඒකයි අපි අනුන් ගැන බල බලයි. ඒකයි අනිත් දේවල් ගැන හිතන්නේ. ඒකයි අතීතය ගැන හිතන්නේ. ඒකයි අනාගතය ගැන හිතන්නේ. කවදාකවත් වර්තමානයේ බලලා සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනසික කිව්වා, ගැඹුරින්ම කිව්වා. බැලුවොත් ඇත්ත පේන්න තියෙන දුක. චතුරාර්ය සත්‍ය ඉස්සරහින් තියෙන දුක. ඒකට ආර්ය සත්‍ය කියලා නමක් දැම්ම බුදුරජාණන්. දුක සාමාන්‍යයෙන් කුණු බල්දිට විශ්ිකරන එකනේ. දුක් ආර්ය සත්‍ය කියලා ලස්සන නමක් දාලා කිව්ව ඕනෝක පිළිගත්ත දවසට ඔකට ලෑස් වෙච්ච දවසට පේනවා සතිය නැතුව කාදාත් මේක පේන්නේ ඒ විතරක් නෙමෙයි මේකට ලෑස්ති මනසක් නැතුව ගියා නම් මේ පේන දේවල් වලට ද්වේෂ කරන එක තමයි මාරේ අපිට කරලා දෙන වැඩි. කෙලස් කියන්නේ ඒකද. අපි මේවා මං කර මං මට මම මේ මට භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක්. තිත්ත බව හැබෑව භාවනා ප්‍රතිඵලයක් භාවනා නොකරනොත් මේකවත් නැහනේ මෙතෙක් කල සංසාරේ අපි ඕකවත් හම්බුනේ නැහනේ ඒ නිසා කවදා හරි ශ්‍රද්ධාව තියෙනවා නම් ඕක පිළිගන්න ඕකට තමයි ශ්‍රද්ධාව කියන්නේ සීලයක් තියෙනවා නම් මේ මම කරපු දෙයක් නෙවෙයි මේ ස්වභාවය කියලා පිළිගන්න එක තමයි සීල කියන්නේ මේ දේ හරි මම දැක්කේ සතිය නිසායි කියලා දන්නවනේ ඒක තමයි සතිය කියන්නේ ඒ නිසා සද්ධාව සීලේ සතිය තියෙන කෙනාට අපි කියනවා පැමිණි දුක් පැනිරහයි කියලා බාරගන්නේ ඕක නොතිබුණා නම්. ওই දේ දන්නේ නැත්නම් ඔయిత වැඩි අකුසලයක හිත තියෙනවා. ඒක නම් 100 200 සාධිකයක් ඇතුව දෙන්න පුළුවන්. එතකොට මේ පුංචි දේවල් පේන ඊට වඩා ලොකු අකුසලයක හිත තියෙන නිසා බුදු දානසේ අකුසල අයින් කරන්න කියනවා. චේතනා කරන්න එපා. චේතනම් බිකවේ කම්මං වදාමි කියලා තියෙනවානේ. කර්ම රැස් කරන්න එපා. නොකරන අදිෂ්ඨානය කරගෙන පොඩි වෙලාවකට. ඒක දිහා බලන්න මේකේ ගණ්ඩව දෙයක් නැහැ නේ. ගන්නව දෙයක් නැහැ. සද්දාවට ගන්න දෙයක් නැහැ. වේදනාවට ගන්න දෙයක් නැහැ. හිතවිලියට ගන්න දෙයක් නැහැ. ඉතින් ඇත්ත බැලුවොත් ඔච්චරයි තියෙන්නේ. ඉතින් ඕක නොබලා ඉන්න එකනේ අපි අසතියෙන් ගත කරනවා කියන්නේ සතිපට්ඨාන කරන්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ. ඉතින් අපි අවුරුදු ගණන් ජීවත් වෙනවා. මිනිස්සු වශයෙන්, තිරිසන් වශයෙන්. ඉතින් බුදුසෙනාන්සේ නිකම් නිකමට කියනවා මේ බවවත් දන්නේ නැතුව අපි හිත මේ අනන්ත අප්‍රමාණ වේගෙන් දුවන එකට ප්‍රපංච කරනවා කියලා බුදුසසුන කියන්නේ වචන වැඩි කරනවා වගේ හිතේ හිතවිලි බහුලකම තියෙනවා. ඒ ප්‍රපංචාභි රතෝ මගෝ. එහෙම ප්‍රපංචවලම ජීවත් වෙන මේ මනුස්සයා තිරසනෙක් කියලා. දැන් තමයි අඩු ගන්න අපි දන්නේ ටොං ගන්න. රාත්තල් ගන්න නෙවෙයි. මෙච්චර ටොං ගානක ඉඳලා තියෙන්නේ ඒකවත් දන්නේ නැතුව නැත්තම් ඒකව අභිරමණය කරන එක අපි භාවනා නොකරනකොට කරන්නේ. ප්‍රපංචාභි රතෝ මගෝ යම් කිසි කෙනෙක් මේ ප්‍රපංචේම අභිරමණය කරමින් ඒ බවවත් දන්නේ නැතුව ගත කරනවා නම් මගෝ කියලා කියන සමහරු අටුවාචාර්ය වංශලා නම්බුකාර විදියට මෝඩයට කියලා කියනවා. මගෝ කියන්නේ මෘග කියන වචනේ. තිරිසන් මේ ලැබිච්ච මනස ජීවිතේ දන්නේ නැහැ. ඉතින් ඒක දකින්නකොටම ඇතිවෙන මේ අපුල දකින්නකොටම ඇතිවෙන මේ නොපිලිගන්න අසලු ගතිය තමයි මාය ඇති කරලා තියෙන ගේ. ඒ නිසා අපිට මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. අපි වැත්ත බලමු. බුදුසෙන්ස කියනවා මාරත් එක්ක කොන්ත්‍රාත් ගන්න එපා. මම කියන දේ අහන්න ඕක භාවනා ප්‍රතිඵලයක් ගන්න. එතකොට තමයි තේරෙයි. ආරම්භක යෝගාවචරයා බාහිර පරිසරයේ අභ්‍යන්තර පරිසරයේ දෙක හදන්න කියනවා. අරණ්‍යයකට රුක්ක මූල ශූන්‍යාකාර කියන එක බාහිර පරිසරයක අපි ඔපරේෂන් එකක් කරන්න ඒකට ගැළපෙන තියටරයක් හොයාගන්නවා වගේ. එහෙම නැතුව ඔපරේෂන් කරන්නේ නැහැ අපි. දෙක මම ඒකට ගැළපෙන ඉරියව්වක් හදාගන්නවා. ඒ කියන්නේ මොනවාක්වත් නොකර ඉන්න පුළුවන් ඉරියව්වක්. ඒ කියන්නේ හිතවිලි නැතුව, චේතනා නැතුව, මෙහෙවීම නැතුව ඉන්න පුළුවන් ඉරියව්වක් තමයි අපි ඒක තමයි නිසීදති පල්ලංකම් කියලා කියන්නේ. ඊට පස්සේ හිත දිහා බැලුවාම පේනවා මේකේ මේ මොකක්වත් නොකර මේ පරිසරයෙන් බාධාවකුත් නැහැ. මම විහිං චේතනා කරන්නෙත් නැහැ. මේක කිසිම අඩුවක් නැහැ වැඩවල. යකාගේ කම්මල වගේ දුවනවා කිව්වම කෙලවරක් නැහැ. ඉතින් ඕකට තව චේතනා දාපුවා මොකද වෙන්නේ? එතකොට අපි කාමභෝගී පරිසරයකට කානිවල් එකකට සුපර් මාකට් එකකට ගියාම මොකද වෙන්නේ? අල්ලන්න බෑ. ඉතින් ඒ නිසා කියනවා මේ වෙලාවේදී ආධුනිකයද එහෙම නැති විචල්්‍ය සාධක පුළුවන් තරම් පාණය කරන්න පුළුවන් තැනකට ගිහිල්ලා බලහන් ඉන්නේ. මේකට බුදුරජාණන්සේ දෙන නම තමයි අපි දැන් මේ ගැලියට යනවා කියලා කියන්නේ ගිහිගෙන් අතහැරීමනේ කාමයෙන් කාම කාම ගුණයන්ගෙන් අයින් වෙලානේ අපි ඉන්නේ. ඉතින් ගියාම පරිසරය කය මෙහෙම තියාගෙන ඉන්නවා කියලා කියන්නේ මේකේ ඉතු උඩරට නැටුම් පාත්‍රයට උන්නටන නෙවෙයිනේ දැන්. කවුරු පිනවන්න හදනව නෙවෙයිනේ තියාගෙන ඉන්න එකනේ. එතකොට අපි කාම ගුණයක් නැහැ දැන්. කාම ගුණයන් අපි හිතින් ප්‍රතික්ෂේප කරලා. එහෙම නැත්නම් බැහැර කරලා අපි ඒකට කියනවා අබිනිෂ්ක්‍මණය කරලා කියලා. renunciated. ඊට පස්සේ ඒක නතර කරපු ගමන් කාම ගුණ නැතර කරපු ගමන් හරියට වැවක බැම්ම කඩලා ගියා වගේ කියලා කියනවා දෝරේ කනවා. අර කාම ගුණේ හේව නැලි. ඒකට කියනවා කාම සංඥා කියලා. ඒ කාම සංඥා වල වේගය දැනගත් දැනගත්තට පස්සේ තේරෙනවා තේරුම් ගන්න කියනවා. කාම ගුණයන් වල ඉන්නකොට ওই කාම සංඥා කොච්චර වේගෙන් ගලනවද කියලා. උප්පන්දි සංශ කියනවා යා කොල්ලෙකුයි කෙල්ලෙකුයි දෙන්න ගාඩන් එක ඉන්නකොට මූණට මූණ දාලා ඒ දෙන්න මේ ආදරය කරන වෙලාවක කොච්චර ටොං ගානක් අද්ද කියලා. මේ ගලන ගැලිල්ල. දැන් මෙහෙම තනි කර ඉන්නකොට එහෙමනම් ඒක නිසා කාට හරි පුළුවන් ද කියලා අහනවා. ඒක හරි අමාරුයි බුදුජානසී පොට්ටපාද සූත්‍රය උගන්වනවා. මේ ගෙදරකින් අයින් වෙලා ගමකින් අයින් වෙලා රටෙන් අයින් වෙලා මේ වගේ තැනකට ඇවිල්ලා මේ ලැබෙන ටික නොතිබුණා නම් රටක් අසහන අපේ ඔළුවේ හිතේ තියෙනවා ලෝකයක් අසහන අපේ හිතේ තියෙනවා ඔක්කොම අදාළ අසහන දැන් තියෙනවා නම් අසහනේ තියෙන්නේ කයට සම්බන්ධ අසහන ටික විතරනේ නිසා අච්චර තෝගයක් අසහනේ අයින් කරන්න මේ කයෙන් විතරක් ලැබෙන අසහනයට ප්‍රේම කරන්නයි කියලා තියෙනවා ප්‍රමෝද කරන්න කියලා තියෙනවා ප්‍රීති වෙන්නයි කියලා තියෙනවා මේකට සති සම්පජඤ්ඤය කියන්නේ කියලා තියෙනවා. මේකට පස්සද්ධිය කියලා කියන්නේ මේකට සුඛය කියලා කියන්නේ කියලා. අච්චර ලොකු කන්දක් අයින් කරන්න අපි අඩයක් අඩේට ගන්න බෑ මොකක් හරි ලොකු බරක් අල්ලන්න අඩේට ගන්න බෑ අඩේට ගන්න මේ වර්තමාන මොහොතේන අසහනයි. ඉතින් ඒකට වෛර කරන එක තමයි මායя කරන්නේ. බුදුන් කියන ඒකට වෛර කරන්න එපා. එතකොට අච්චර ඊට පස්සේ වෙන්න තියෙන ආය කවලේ ලිපට වැටෙන එකනේ. ඒක නිසා මේකට ප්‍රේම කරලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. බලනකොට තේරෙන්න පටන් ගන්නවා මොහොත අහින්නට ගියාම රැළ ගහනවා වගේ කිල්ලෝරක් නැහැ. ඊළඟට බුද්ධාංශ කියනවා මේකට කාම සංඥා කියලා කියන්නේ අර කාම ගුණ කාම සංඥා. දැන් මේක මගේ ප්‍රශ්නයක් කරගන්න බෑ ඒක බුදුහමරගේ ප්‍රශ්නයක්. මොකද අපි අතහැරියේ කීකේ අපි ආවේ භාවනා මධ්‍යස්ථාන බුදුහම කියපු නිසානේ. ඒතර බුදුරජාණන් වහන්සේ මොකක්ද දෙන රෙකමෙන්ඩේෂන් එක? නැත්තම් මේ උත්තරේ වුණා කියනවා රූපයක් සමාදම් වෙන්නේ කියලා. රූප කර්මස්ථානයකට ඔළුව දාන්නේ කියලා. රූප කර්මත්තේ හිත ඔකියුපයි කරන්නේ කියලා. ඒ කියන්නේ මම ඉඳගෙන ඉන්න බව. ඉඳගෙන ඉන්න රූපේ. නැත්නම් ආස්වාස් ප්‍රසවාස රූපේ. එහෙම නැත්නම් ඇවිදිනකොට ඇවිදින රූපේ. නැත්නම් වම දකුණ කියන එකෙන් පුළුවන් තරම් හිත පුරවන්න උත්සාහ කරන්න කියනවා. එතකොට පුරවන්න පුරවන්න ඒ රූප කර්මස්ථානයෙන් පුරවන්න පුරවන්න ඔයන ශබ්ද වේදනා හිතවිලි වලට ඉන්න තැනක් නැති වෙනවනේ. ඒක ඒක මේ එකකින් එකක් ප්‍රතිස්ථාපනය කිරීම ඉදන් නිසා ඉදන් නිසා ඉදන් පජහත කියලා මේ නිසා මේක ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. කියලා රූප කර්මස්ථානේ හිත පවත්තන්නේ. හැබැයි රූප කර්මස්ථානේ රූප කර්මස්ථානේ විශේෂ රසවත් එකක් නෙවෙයි. අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව නැත්නම් ආනපානේ ස්වභාවයෙන් රසවත් එකක් නෙවෙයි. හැබැයි ඒක කරලා දෙන්නේ මොකක්ද? අර හිතවිලි බාධාව, වේදනා බාධාව, ශබ්ද බාධාවට පොඩි රිප්ලේස්මන්ට් එකක් දෙනවා. හැබැයි ආනාපානේ නියුට්‍රල් එකක්. ආනාපානේ උදාසීන අරමුණක්. ඒ නිසා බුද්ධ ශ්‍රද්ධාවෙන්ම කරන්න ඕනේ. සීලෙන්ම කරන්න ඕනේ. සතියෙන්ම කරන්න ඕනේ. කරනකොට කරනකොට කවදා හරි අපිට දවස් දෙක තුනක් උත්සාහ කරනකොට කවදා හරි පුළුවන් වුණොත් එක දිගට චිත්තක්ෂණ තුන හතරක් මම මේ ඉඳගෙන ඉන්නේ කියන රූපෙ හිත පවත් ගන්න. එහෙනම් මං එනේන ආස්වාද ප්‍රසවාසය දකින්නවා කියන එක හිත පවත්තන්න. නැත්නම් ඇවිදිනකොට මේ වම දකුණ වම දකුණ වම දකුණ කියලා පියවර කීපයක් පවත්තන්න. හැරිලා බැලුවොත් පෙනෙයිලු මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ කියන්න හදනවා. ඒකත කරපු චිත්තක්ෂණ ටික ඔය එකක්වත් නැහැ. සද්දත් නැහැ, හිතවිලිත් නැහැ, වේදනත් නැහැ. ඒක අද්දකිය එකක්. ඒක සුළු කාලයක් ඇතුළත නම් දවස් 7ක රිට්‍රීට් එකක් ඇතුළත අත්දැකිය හැකියි. ඊට පස්සේ කියනවා දැන් රූප කාම ගුණ කාම සංඥා මාර්ගෙන් ප්‍රතිස්ථාපන කරනවා. දැන් කාම සංඥා රූපයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා. දැන් ඒකේ බබා බාර දෙන්නේ අපේ අපේ අතට. තීනවනම් හැකියාවක්, තීනවනම් ඕනකමක්, තීනවනම් සද්ධාාවක්. ඔන්න බලන්න මොකද්ද? එක දිගට පුළුවන් නම් කයෙහි හිත පාත්තන්න. එක දිගට පුළුවන් නම් අරමුණේ මානපන හිත පවත් ගන්න. එහෙම නැත්නම් මම දකුණ හිත පවත් ගන්න පවත්තන ගානට ඔය තුනම නැති වෙනවා. ඒ ඒක ඕනම දැනට ඒව බලව කියලා වෙන්නන්න පුළුවන් දෙයක් එතන තියෙනවා. යම් තාක් දුරට අරමුණේ හිත පැවැත්වුවා නම් ඒ තාක් ඔය කියන ඔය දැකපු ඔය කියලා දැකලම තියෙන්න ඕනේ. දැක්කනම් ඔය ධර්තේ ඒකේ නැහැ. ඊට පස්සේ දෙන දෙන ටාස්ක් එක ආයෙන චිත්තක්ෂර 3-4ක් කරපෙක 5ක් 6ක් කරන්න. 7ක් 8ක් කරන්න. කරනකොට කරනකොට තේරෙන පටන් ගන්නවා මේකට තමයි අපේ සාමාන්‍ය බුද්ධිය අවශ්‍ය කරන්නේ. උපක්‍රම කරන්න ඕනේ හුස්ම රැලි 10ක් 15ක් එක දිගට. නැත්නම් ඉඳගෙන ඉන්න බව විනාඩි 10ක් 15ක් එක දිගට. සක්මන් කරන බව, වම දකුණ බව, නැත්නම් එදිනෙදා වැඩක් කරන බව මේ කය සාක්කියට තියාගෙන එහි හිත පවත්නවා නම් අර වේදනාවල සද්දවල හිතවිලිවල දරතය මේකෙන් අයින් කළ හැක්කක් බවත් අයින් කිරීමේ අනිවාර්ය ලාභය ප්‍රතිලාභේ Tamanටම බවත් ඉස්සල්ලාම වැටෙන්නේ Tamanට බවත්. ඒ වැටෙන්නේ අර දැකපු දාහය, පරිලාහය, දුක දන්න කෙනාට විතරයි. එදාට තියෙනවා දැන් බ්ලැන්ක් එකක් තියෙනවා. දැන් ටික වෙලාවක් හිටපවත් ගන්න පුළුවන්. ඒක නිසා මේ තුන ඔය කියපු තුන භාවනාවේ ප්‍රතිඵලයක්. සතිය පිහිටීමේ ප්‍රතිඵලයක් බව දැනගෙන ඔය තුන රිප්ලේස් කරන්න නම් රූප කර්මස්ථානයේ සරණ යන්න ඕනේ. ඒකට කායන වසනා කියලා කියන්න පුළුවන්. බුදුන්සේ 14 ආකාරයකට කාණපසනා වඩණටි කියලා දීලා තියෙන එක එකන එක එක දේවල් අවස්ථානුකූලව ප්‍රයෝජන ගන්න හැබැයි මම මේ පෙන්වන්න දන්න ප්‍රින්සිපල් එක මේකේ තියෙන මූල ධර්මය මොකක්ද කියලා ඒ මූල ධර්මයේ මන් දකින්න දේ තමයි මාතුලක් දකින්න අනික් අයත් දකින්නවා භාවනාවෙන් ලැබෙන හැම ප්‍රතිඵලයක්ම අපි වෙහෙසකට සලකනවා ඒ තමයි මාර්යා මේක ට්විස් කරලා තියෙන හැටි ඒ නිසා අපි ප්‍රසිද්ධිය සාකච්ඡා කරනවා සාකච්ඡා කළා මාර්යාත් එක්ක කිවිසුම් ගන්න නැතුව බුදුහාමුදුරුත් එක්ක ගිවිසුම ගහ ගන්න ඕනේ. මහරය පිටු දකින්න ඕනේ. පුළුවන් ද කියලා බලනවා මේ තරම් මේ පැදුරටත් නොකිය ගෙට ගෙවදින හිතවිලි වේදනා ශබ්ද වලට මේවා තියෙද්දිම මට කොතෙක් දුරට මම ඉඳගෙන ඉන්නේ මට ආස්වාද ප්‍රසවාස පේනවා කියන එක දැක ගන්න පුළුවන් ද කියලා. ඉතින් ඒකට මම ප්‍රශ්නයක් අහන්න අවසර තව. මොකද කියන්නේ? ඒකට එහෙම ඉන්න වෙලාවේ තමයි ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඒ ඔළුව අවුල් කරන වෙලාවට මතක නැති වෙනවා. නෑ අපි අපි දැන් අපි හිතමු අපි පරියන්ගට ගිහලා වාඩි වුණා. වාඩි වෙච්ච වෙලාවක පටන් ගන්න වෙලාවේ හිතවිලි කරදරේ තියෙනවනේ. ශබ්ද කරදරේ. එහෙම තියෙන වෙලාවේ හිතවිලි තියෙද්දි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත ගන්න පුළුවන්කම තියෙනවා. ගන්න පුළුවන්. එච්චර තමයි මනුස්සකම කියන්නේ. ඒක තමයි අපි ලබලා තියෙන උත්තරම දායාදේ. බුදුන්ස කියනවා එක කෙලෙසයක්වත් මේ සතිය තරම් බලවත් නැහැ. එනිසා ඌව සමාදන් වෙන්න බෑ. ගන්න පුළුවන් බව සමාදන් වෙන්න. නැවත නැවත කැඩිච්ච කැඩෙන්න ගෙනල්ලා සම්පත් කරන්න. එතකොට තේරෙයි ඔය කොච්චර සද්ද වේදන තුනක් යම් මට්ටමක සද්ද වේදන හිතේ තියෙද්දිත් සතිය පවත්වන්න පුළුවන්. ඒකෙන් බුදුන්සේ නෝම් එකක් හදනවා, තීරම් එකක් හදනවා. මුලදම ඕනම කෙලෙසකටදී සතිය බලවත්. ඔය ඕනම අපි කියන්න හදන ඕනම නිදසර කරණක් කරන් බලන්න ඊට වැඩිය සතිය බලවත් ආරම්භක ශේෂයේදී ඊට පස්සේ අපිට තියෙන අර කෙලෙස් එනවා සමහරවිට දරා ගන්න බැරි වෙලාවක් එනවා අපි ඒකට යටත් වෙනවා දරුණු ශබ්ද ඇහෙනවා ඒක අපි යටත් වෙනවා හිතා ගන්න බැරි හිතේ යටත් වෙනවා නමුත් පුළු පුළුවන් වෙලාවේ මුතු මුතු තැන් වලින් ගහන්න ඕනේ මෙලෙක් මෙලෙක් තැන් වලින් ගහනවා. ගහගෙන යනකොට පේන පටන් අර ගන්නවා අපි ඊට වැඩිය අද ක්‍රමසහවිදි දන්නවා. අදට වැඩිය හෙට දන්නවා. ටික ටික ටික ටික ඔය ඔය කරදර අල්ලපන ලස්සේ මම ඉඳගෙන ඉන්න බව ලොකු දේවල් අල්ලන්න යන්න එපා. ඉඳගෙන ඉන්න බව බලන්න ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ කෙලස් කියනෙව්වා විත්‍යක් නෙවෙයි ඇහිදල් සහිතයි. අතරින් බලන්න පුළුවන්. සද්දත් කියනවා අතරින් බලන්න පුළුවන්. වේදනා අතරින් බලන්න පුළුවන්. හිතවිලි අතරින් බලන්න පුළුවන්. ඇහි ඇහිදල් කියනවා දන්නවනේ. මාළු දැලක තියෙන ඇහිදල්. අන්න ඒවයි කෙලස් කවදාවත් මෙහෙම ඉන්නේ එහෙම වුණොත් නිවන් දකින්න බෑ කාටවත්. ඒ වා අතටින් බලන්න පුළුවන්. අතටින් බලන්නේ මොකේද කියලා දන්නේ නැත්නම් මොකද වෙන්නේ කියලා හිතන්න. කෙලේශයක් වෙනකොට මං අතටින් බලන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් අපි අසරණයිනේ. අන්න ඒක පොයින්ට් කරලා තියාගන්න කියනවා මම බලන්නේ ඉරියව්ව දිහා. ඒක දන්නවනම් ඒක හොඳට පුරුදු වුණාට පස්සේ වෙනවා මරණ මොහොතදීවත්. මරණ චිත්තක්ෂණයේ බුදුන් කියනවා ඔය තමන් බලපු අරමුණ තමන්ගෙන් ගිලිහෙන්නේ නැහැ කියලා. රාහුල පුංචි හාමුදුරන් කියනවා චරිමක පස්සා සම්පියා රාහුල ඥානතෝ නිරුද්ධಂತಿ කිය. මේ කරදර ආසයෙන් ආසස් ප්‍රසවාසයේ බල්ල පුරුදු කරා උඹට යන අන්තිම හුස්ම රැල්ල මේ සුවාසය දිනවා කියලා කියන්නේ මැරෙන්නේ. ප්‍රසවාසයත් උඹට 100ෙන් ගත කරන්නේ. ඉතින් ඒකේ රිහර්සල් එක තමයි අපි මේ කරන්නේ. සාමාන්‍ය ප්‍රමාණයේ කරදර තියේදී අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව අරමුණට ගන්න. ප්‍රධාන කර්මත්තා. නැත්නම් ඒක ඇතුළේ තියෙන හුස්ම. නැත්නම් පිම්බීම හැකිලියෝ. බලනවා ඒ කට්ටියට ඇවිල්ලා කරදර කරද්දී ඇහිදල් ලස්සෙන් හුස්ම පේනවාද? පිම්බි මැකිලෙන් පේනවාද? නැත්නම් දල වශයෙන් ඉඳගෙන ඉන්න බව පේනවනම් ඒක හරිම සෙල්ලක්කාරයි ඒ විදිහට මේ භාවනාව හරියට සුද්ධ කරගත්තාම මේකට අපි කියන්නේ කමඨා සුද්ධ කරනවා කියලා. සුද්ධ කරගත්තාම පේනවා ඒ නියම දෘෂ්ටි කෝණේ ගත්තට පස්සේ භාවනා කියන එක හරි සෙල්ලක්කාර වැඩක්. හරි නිකන් මේ ඇඩ්වෙන්චරස් වැඩක්. කොච්චර සද්ද තියෙද්දි වෙනට වඩා ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් ද කියලා වගේ අපි පුංචි achievable ලං කරගන්න පුළුවන් සාක්ෂාත් කරගන්න පුළුවන් අරමුණක් પરමාර්ථයක් ඉස්සරන් තියාගත්තොත් අන්න එදාට අපේ සාමාන්‍ය බුද්ධිය පුදුම විදියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ ඒකට යන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ අන්තිම කැලේ නිදා ගන්න නිදිමත එනවා කිව්වනේ. ඒ නිදිමත ඔය අපිට අර එක පැත්තකින් ඕනට වැඩි ඇජිටේට් වෙලා තමල ගහලා යනවා. එහෙනම් නිදා ගන්න. ඔය අන්ත දෙක තමයි අපි මැදින් යන්න ඕනේ. භාවනා කරනකොට එක්ක මට බැව මොනක්වත් කරන්න බෑ කියලා අතකසා දාලා සලුකසා දාලා නැගිටලා යනවා. එහෙම නැත්නම් එතනම බබා දොයි වෙනවා. අද උදේ දෙන්නේ පතුනි ජගත් වන්ට. මෙහෙම. ඒව ප්‍රධාන සංවිධායකයාගේ දොස්. දැන් මං ඉවරුණයින් පස්සේ කිව්වා ළඟ ඉන්න අයට මේ ඇඟිල්ලෙන් ඇනලා උදව්වක් කරන්න කියලා. නිකන් හොඳට භාවනා කරදී ඇඟිල්ලෙන් ඇනවත් මොකද කියන්නේ? එනිසා මේ භාවනා මධ්‍යස්ථාන තමයි බුදු වෙන්නේ භාවනා මධ්‍යස්ථාන තමයි බුදියන්නේ. ඔය ළඟ ළඟ ওই දෙක යන්නේ. ස්වාමීන් වහන්සේට අදාළව තව ප්‍රශ්නයක් හම්බුණා ඒ අතරේ චිත්තක්ෂණයක් දෙකක් ලෙස කාලයක් ලබා දීම ගැන තවත් විස්තර කරන්නේ නම් මම. ඒක අර පොඩිම සාමාන්‍ය පුත්‍රයන්සේ කියනවා ඒ වගේ කෙනෙකුට උත්තර බිනවා අසුරුසනක් කියලා. අසුරුසනක් කියලා කියන්නේ හැබැයි චිත්තක්ෂණ රාශියකට නමුත් අපි අර පුංචිම කාලේ වෙන්නන්ට අසුරුසනක් පෙන්වන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ හැටියට අපි අසුරුසනක් බාර ගන්නවා චිත්තක්ෂණයක් විදිහට. අච්චරා සංඝාත මත්තම් බික්කවේ කියලා තියෙනවා. අසුරුසනක් ගන්න පමණක් කරන්නයි කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනය සඳහන් පරිදි පරයන්කයට පත් වූ අවස්ථාවේම සමාධිගත වීමක් දක්නට හැකි වේ. ඉන් අනතුරුව ආශ්වාස ප්‍රශ්වාසය තුනී වී එකී తත්වය නොදැනී යන ස්වභාවයකට පත්වේ. මේ අවස්ථාව වන විට ශරීරයේ සියලු කොටස් විශේෂයෙන් මාංශ පේශීන් ඒවා සියුම්ම චලනය වන බවක් පසක් වේ. මේ අවස්ථාව වන විට වෙනත් සිතුවිලි වලින් බාහිර කරදර සිදු නොවන තත්වයක්ද සිතට හැඟී යයි, දැනී යයි. මින් අනතුරුව ඉදිරියට යාම සඳහා කවර පියවරක් ගත යුතුද යන්න පහදා දෙනු මැනවි. ලෝකේ දෙවිලි වාක්‍යය කියන එකී தত্ত্বය කියලා අන්නේ එකී தত্ত্বය කියන එක නිර්වචනය වෙන්න ඕන. දෙවිනි වාක්‍ය කියන්නේ දෙවෙනි වාක්‍ය කියවන්න ආයතන. මේ අවස්ථාව වන විට ශරීරයේ සියලු කොටස් විශේෂයෙන්ම මාංශ පේශීන් පවා ඊට ඉස්සල වාක්‍යය. සමාධිගත වීමක් දක්ට හැකිවේ. ඉන් අනතුරුව ආස්වාශය ප්‍රස්වාශය තුනී වී එකී තත්වය එකී තත්වයේ කියන එක වර්ණගොත් ප්‍රශ්නට උත්තරය එතන තියෙනවා. ඉතින් ඒත් උසාවියට කැඳවන්න වෙනවා. අවසරයි ස්වාමී. කොලේම අරගන්න අතට ඒකල කියන්නේ වාක්‍යයෙන් වාක්‍ය ඒ දෙවෙනි වාක්‍යය තමයි අපිට ගැටේ ලිහෙන්න තියෙන්නේ පළවෙනි වාක්‍යය ඉඳලම කියවන්න. ඔබ වහන්සේගේ දේශනාවේ සඳහන් පරිදි පරයන්කයටපත් වූ අවස්ථාවේම සමාධිගත වීමක් දක්නට හැකි වේ. ඉන් අනතුරුව ආශ්වාස ප්‍රශ්වාසය තුනී වී එකී తත්වයේ නොදෙනී යන తත්වයට ස්වභාවයටපත් වෙනවා. එකී తත්වයේ කියන එක තමයි දැන් තියෙන්නේ අපිට ඩිෆයින් කරන්න. නිර්වචනය කරන්න. ස්වාමීන් වහන්සේ අදහස් කරේ ඒක අර සමාධියේ පවත්න අවස්ථාවේදී විශේෂයෙන් විශේෂයෙන් මට දැනගන්න ඕන උනේ එවැනි සමාධිගත වීමකදී ඉන් එහාට යන්න බැරි ස්ටැග්නේටඩ් වගේ ස්වභාවයක් සිතේ ඇති වෙනවා. ඒකෙන් ඒ தත්වයෙන් කොහොමද චුත වෙන්නේ කියන එක. ඒතර ඉසල වාක්‍යයේ තියෙන සමාධිගත தත්වය තමයි එකී தත්වය කියලා උතන සඳහන් කරන්නේ. ඒක කොහොමද වෙරිෆයි කරන්නේ? මොකද්ද ඒකේ අත්දැකීම? ස්වාමීන් වහන්සේ ඒකීය රේඛාවක් වගේ දිවෙන ගතියක් තියෙනවා. වෙනත් සිතුවිලි ඒකට හරස් වෙන්නේ නැහැ. මෙහෙම කිව්වොත් අපි මෝදයිනට ගියාම අපිට නොගැඹුරු මෝද රැළ බින්දිනවා පේනවා ගැඹුරු මෝදේ සිටිජේ පේනවා. එතකොට ඔය කියන්නේ සිටිජේ පේනවා වගේ එකක්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අත් වශයෙන්ම කියනවා නම් මේ සමාධිගත චින්තනය තුළ වෙනත් සිතුවිලි බොහොම විරලයි කියලා කියන්න පුළුවන්. ඒකේ කොච්චර වෙලා සමාදන් වෙලා ගත කරලා ඉඳලා තියෙනවද? ස්වාමීන් වහන්සේ අත්වසෙන් ක්ෂණෙන් ක්ෂණයට ඒකපත් වෙනවා. සාමාන්‍ය විනාඩි 5 10ක් වගේ. ඒක එකමාරක් විතර ගෙන යන්න බෑ එකමාරක් විතර. මේ වගේ தත්ත්ව කියලා ඒකට ඇක්ලමටයිස් වෙන්න ඕනේ. ඒකට සින්ක්‍රොනයිස් වෙන්න ඕනේ. ඒකට පුරුදු වෙන්න ඕනේ. ඒකට පුරුදු වෙන්න බෑ මොකද අපේ හිත හැම වෙලාවෙම රිද්මයානුකූල ගමනටයි කැමති. රැළ බලන්නයි අපි කැමති සිච්චිය බලන්න කැමති නෑනේ මොහොතයිනේ. කවුරක්වත් ගියාට මුහුද මුහුදට ගියාට විස්තර ලියනකොට at the beach කියලා රැළ ගහන එකයි ship එකටුයි මුහුදු පාසි ගැන කතා කරන මිසක් අසිච්ච ගැන කියන දෙයක් නෑනේ. එතන තමයි ගැඹුරුම තැන. ඉතින් මේ දෙකෙන් සමහරු රැළ බලනවා, සමහරු සිටිජේ බලනවා, සමහරු දෙකම බලනවා. ආ. ඉතින් ඒකෙදී සිටිජේ බලනවා, බලනවා නම් බලනවා නැති එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. මේ තියෙනව නැති එක නෙවෙයි බලන්නේ. ඕනම කෙනෙක්ගේ තියෙනවා. ඕනම කෙනෙකුට තියෙන ඕන කෙනෙකුට චිත්‍රය බලන්නත් පුළුවන් කැන්වස් එක බලන්නත් පුළුවන්. අපි කැන්වස් එක බලන්න යන්නේ නැහැ. කැන්වස් එක බලන්න යනවා අර චිත්‍ර රාමු කරන තැනකට ගියාම බලතැගිනේ. චිත්‍ර ප්‍රදර්ශනයකට යන්න ඕනේ නැහැ. චිත්‍ර පින්තූර රාමු කරන තැනකට ගියාම කැන්වස් බලතෑගිනේ. අපි ඒක බලන්න යන්නේ අපි චිත්‍ර චිත්‍ර ප්‍රදර්ශන කියලා බලන්නේ උඩ තියෙන පුංචි තිනී තහඩුවනේ තින්ත පාටනේ. ඒකනේ භාව චිත්තද රේඛා චිත්තද ආරම්භන කියන්නේ. ඔය කැන්වස් එක තියෙනවනේ කැන්වස් එක චිත්ත අඳින්න බෑනේ. නිසා භාවනා කරන්න යන සමහරකට හොඳටම පේනවා භාවනා කරන අරමුණ තියෙන්නේ ওই ওই කැන්වස් එකේ. ඒ කැන්වස් එකට ගිහිල්ලා බලන්න ඒක හරික බෝරින්. හරිම කම්මැලි. අතරම ස්වාමීන් වහන්සේ ඒ තත්ත්වයට පත් වුණාන් පස්සේ විනාඩි 5කට වඩා ඉන්නකොට ඒක ටිකක් බෝරින් වෙලා ඒක අතහැරලා දාන්න හිතෙනවා. හරි අතහැරනාට පස්සේ මොකද වෙන්නේ දැන්? ඒකනම්. අතහැරනාට පස්සේ මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේ ඒක මම හිතන්නේ ඊගාව අවස්ථාවේදී තේරෙනවා ශරීරයේ තියෙන කොටස් විශේෂයෙන් මාංශ පේශි පවා සලිත වෙන ස්වરૂපයක් නැහැ. මේ මොන සලිතේ ආවත් ආශ්වාස ප්‍රශ්වාසය ආවත් සලිත වෙන ආවත් සද්දයක් ආවත් ඒක අරමුණු කරන ආයෙත් අතෙන්ට යනවා. ඒකයි ඒකේ චක්‍රයක් චක්‍ර වගේක් ගන්නෙ. හිතනද මකුළු දැලක් අරගෙන මකුළු දැලේ ගරාදි ටික අයින් කරයි කියලා. ඒතර මෙහෙම යන චක්‍රයක් නේ ඉතුරු වෙන්නේ. ඒ චක්‍රෙ මැද ඒක ඇද්දොත් මෙහාට ලොකු රවුමක් ඊගාට පොඩි රවුමක් ඊගාට පොඩි රවුමක් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මින එකතු වෙනවනේ ෆනල් එකක් වගේ. ඔය පළවෙනි රවුමේ තමයි යෝගාවචර ලෝකේ තියෙන්නේ. ඒක ඉවරන පස්සේ ඒක එහෙම දෙවෙනි රවුමට යනවා. ඒ කියන්නේ තව කරදරයක් ඇවිල්ලා ඒ කරදරේ ආයෙ නැති වෙලා ආයෙත් යනවා ඉතින්. ඊට පස්සේ ආයෙ කරදරයක් කළා ඒක නැති වෙලා ආයෙ යනකොම යන්න යන්න යන්න යන්න පේන පටන් ගන්නවා මේක බෙඩ් ස්ප්‍රින් එකක් වගේ එන්න එන්න කොනිකල් ෂේප් එකට යනවා. ඒක නිසා මේ දෙකේ ඇඟ මස්නල් කියනවා. උණුසුම් සීසල බුබුලු දානවා, ඉදි කටු දුවනවා, සත්තු දුවනවා, සද්ද ඇහෙනවා ගොඩක් දේවල් තියෙනවා. ඒ දෙවෙනි සැරේ නෙවෙයි මම මේ කියන්නේ. ආවට පස්සේ ඒක අරමුණු කරන්නේ. අනුකල ඒක ගෙවුනට පස්සේ අතෙන්ම ආය යනවා. ඉස්සරට වැඩි ඉක්මනට යනවා. හැබැයි ඉස්සරට වැඩි ඉක්මනට කැඩෙනවා. ඊට පස්සේ ආයෙ කරදරයක්පත් වෙනවා. ඒක අච්චර තරම් උකු වෙන්නේ නැහැ. ඒක දිගේ භාවනා කරනකොට ආයෙත් යනවා. ඔහොමම හිතන්නේ එක භාවනාවක් පාරයක් ඇතුළත සිය විශේෂයක් 30 සැරයක් විතර ඔය නිස්සද්ද තැන්ට එනවා කරදර තැන්ට එනවා කිය. අන්තිමට උකට හිත පුරුදු වෙනවා. නිස්සද්ද වුණොත් ඇවිස්සෙනවා. ඇවිස්සුණොත් නිස්සද්ද වෙනවා. ඒ දෙන භාවනා කරලා ඉන්නේ දෙන්නෙක් නෙවෙයි. <laughs> විසර්ජස ඒකෙදී ඒකාකාරී ස්වභාවය නිසා ඇති වෙන පසුබැස්ම කොහොමද වළක්වන්නේ? වළක්වන්න එපා. එතකොට ආයේ මස් නලියලා නටලා කඩලා දානවනේ මෙයා. අපි කරන්න ඕනේ නෑනේ. අපිට choice එකක් නෑ. අපිට කරන්න තියෙන්නේ ආයේ නලියන්න පටන් ගත්තට පස්සේ පාවන මේ ගේම පාවා දෙන්න එපා. දැන් තියෙන එක අරමුණු කරන්න. ඊගාරේක අරමුණක් කරගන්න. ඒක දිහා හොඳට බලහින්න. එතකොට ආයෙසරයක් ආයේ විවේක තැන්ට යනවා. විවේක තැන්න ගියාම ආයෙසරක් ටික වෙලා බෝරින් වෙච්චාම ආයෙ යාම අරමුණක් ගන්න. එසේ ඉන අරමුණ ආයෙත් භවනා කරනවා. ඔහොමම රවුම් 7-8ක් යනකොට පේනවා මේ දෙන්න අතර 100%ක්ම හේතුඵල ධර්මයක් තියෙනවා. මේ දෙන්න අතර තියෙන සම්පූර්ණ චිත්ත නියමය මම නෑ උතන. මට කරන්න දෙන්නේ මොක ආවත් මොන අරමුණක් ආවා සලිත ගතිය ආවත් උණුසුම් බබළු සීතල බබළු ආවත් චංචල කම්පන ආවත් සැලිම ඒක දිහා බලන්නේ නෝ ඒක ඊට පස්සේ ආයෙ නැති වෙනවා. අන්නේ මේ යන්න යන්න ගියාට පස්සේ අන්තිමට එනවා මේ මේ හෙල්ලෙන ගතියක් විතරක් තියෙනවා. ඒ හෙල්ලෙන එක පැත්ත සංසුන් ගතිය, අනිත් පැත්තේ හෙල්ලෙන ගතිය. ඒ දෙක අතරත් වෙනසක් නැති විදියට වගේ. සම්මස මම කියවපු පොත්පත්වල තියෙන කරුණු අනුව ඒ වගේ අවස්ථාවකදී නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයට ගියොත් එතනින් නිකුත් වීමක් හරි මිදීම. ඒකට හොතෝද මඩේ දෙමිල්ලක් වෙනවා. මොන හරි චේතනාවක් දාපු ගමන් ගේම අලුතෙන් පටන් ගන්නවා. එයාටම දෙන දේ දෙන්න කියන්නේ. අපි මොනවාක්වත් දාන්න යන්න එපා. මූල කර්මස්ථානට ප්‍රේම කරන්න එපා. අපි ඉන්න විවේකයේ කඩන්න මොකක් කැස්සක් එනවා කියලා හිතන්නකො කෙල ටිකක් ගන්නවා කියලා හිතන්නකො ඇඟනාලිනවා කියලා හිතන්නකො සද්දයක් එනවා කියලා හිතන්න ඒක කන්සිස්ටන්ට් නම් ඒක දිගේම යන්න ඕන මොන විදිහකටත් මොනවද දාන්න එපා මොනවද දැම්මා වගේ කියන්නේ අපිට එනවා ඒ අපේ කර්ම ශක්තිය වල හැටියට චිත්ත ශක්තිය වල හැටියට උතු ශක්තිය වල හැටියට ආහාර ශක්තිය වලට එන එක හොඳම කර්මස්ථානේ ඒ එන එක බාරගත්තේ නැතුව අපි මොනවද දැම්මත් ආයේ මම අරිංගනවා. ආයේ රුචි අරුචි කරින්ගනවා. ආයේ පෞරුෂත්ව රින්ගනවා අලුතෙන් ගේම අලුතෙන් නඩුවක් පටන් ගන්න වෙනවා. අර යන නඩුවටම සාක්ෂි දෙලා ඇහෙන්න ගත්තොත් අන්තිමට වෙන්නේ මොකද්ද ඔය කියන කරදර කරදර නෙවෙයි. ඒක ඒක විසින්ම දැන් අපි පළවෙනි සැරේ කැඳ ටිකක් හදනකොට හැඳි ගන්නකොට ටැම්පරේචර් 8 2 3ක් ඉතුරු වෙනවනේ. යක්කඩ ඕක හැදි ගන්නකොට ඉතින් අන්තිමට ගිහලා ඔයත් හැදි ගෑවිලා මෙ යනවනේ. පළවෙනි සැරේම බත්කට තැම්බුණාට බාන්නේ හැතපෙන්න තියෙනවා. හැතපෙනකොට ඊටුල තියෙන යක්කට තැම්බෙන්න එපා. ආනි වගේ වැඩක් කරනවා. පළවෙනිම තැම්බිලා තමයි අමාරු. මොකද දෙනෙක් වෙන්නේ ඒක තැම්බුණාට පස්සේ අර දෙවෙනි එක දිහා භාවනා අරුණක් විදිහට බලන්නේ නැතුව තරහ ගන්නවා. සලුව ගසා දාලා නැගිටලා යනවා. එතකොට වෙන්නේ මොකද? හැමදාම ගෙපල කපනවා මිසක ගේ හැදිලක් වෙන්නේ නැහැ. ගෙපල හදාගත්තට පස්සේ ගේ කපා ගෙපල කපා ගත්තට පස්සේ ගේ හදන්න එපා. ගේ හදන්න එහෙන් දෙන අරමුණු වලට ගහන්නේ අපි දැන්. එහෙන් දාන අරමුණු වල. ඒ අරමුණු වලින් මම යපේනවා. මේ කවුරුත් කියපේ වගේ දන්නේ නැහැ. මම යපේනවා. මෙතෙන් ශ්‍රවණස මම කියන හැඟීම නැති කළා ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ බවට ඔය ඔක්කොම පිස්සු. ඔය එකක්වත් ඔය මං කියන කතාව තේරුම් අරගෙන නෙමෙයි කතාව ඔය ඔය කක්ක දාන්න හදන්නේ අර ලස්සන පෑදිච්ච බොරදියට පෑදිදියට බොරදියෙක් කරන්න හදන්නේ. බෞද්ධයත් එක දෙල්ලන්නේ නැහැ වැඩේ. ඔළුවේ තියෙන වල කක්ක ගොඩක්. ඉන්නදී බලපන් කිව්වහම ඇයි අර අනිච්ච දුක්ඛ හොඳ නැද්ද කියලා අහනවා. ඇයි බුද්ධ ධනසති හොඳ නැද්ද කියලා අහනවා. මම අයින් කරන්න හදනවා. ඒ කියන්නේ ඒ වෙලාවට එන දේත් එක්ක යනවා. පැමිණි දුක් පැනිසහයි කියලා එන දේට එන්න දෙන්න. එන දේට එන්න දෙන්නෙම නැහනේ අපි. අපි මොනවා එක ස්මාර්ට් වෙන්න හදන. මේක ඇක්සලරේට් කරන හදනවා. වැඩි පොරේව ගන්න හදනවා. කරන්න ගිය ගමන් ගෝරි ගොඩයි කක්ක ගොඩයි. එන්නේ අපි දාගන්න කක්ක වැදිටියට පොරදියෙක් කරනවා. ඉතින් කන පැලෙන්න ගහලා මාදි මොන දාදි කරුවත් කර හරියන්නේ නැහැ. ලයිස්ට්ුවක් හිතේ තියාගෙන ඉන්නවා. ඒ ලයිස්ට්ුව දානවා. නිකම්ම නිකන් ඉන්නවට වැඩියම සාමින්ස නිකන් අනිච්චන් දුක්ඛම් බැලුවාම හොඳ නැද්ද? දෙතිස් කුණප බැලුවාම හොඳ නැද්ද? මෛත්‍රී භාවනා ටිකක් දාපුවාම මොකද වෙන්නේ? නිකන්නේ දෙන්නේ බුද්ධානුසුති ඕක දාපුවාම මොකද වෙන්නේ කියලා අරකට අන් නැචරල් අන්ෆෝල්ඩින් එකට ඉඩ දෙන්නෙම නෑනේ. ඒ එකම සතා බෞද්ධය විතරයි. පොඩි ළමෙන්ගේ ඒක නෑ. ක්‍රිස්තියානි මිනිස්සුගේ ඒක නෑ. ඒ මිනිස්සු දාන්න දන්නේ නෑනේ අර ගුණ වර්ග ටික. මොකද ප්‍රශ්නේ දහම් පාසල් ගිහිල්ලා නෑ. දහම් පාසල් ගියොත් ගොඩ ගන්න බෑ. ඒ මනසේ අර ඉවරෙනකොට එකක් දාන. ආයෙකට තව එකක් දාන. තරහ යනවා එහෙම කියනකොට. මට ඉතින් කරන්න දෙයක් නැහැ. සුද්ධ කරන්න යනකොට අර මැණික කපනකොට මැණික ටික රිදෙනවා. මොකද ඊට වැඩිය ලොකු ගලකට තියලානේ අල්ලන්නේ. ඒ කැප් වෙනවා කියන්නේ. වෙලා තියෙන්නේ එතන රැඳිලා රැඳිලා පස්සේ ඇති වෙන චිත්ත පීඩාව ටිකක් ඉහාට ඉදිරියට මොකද කියන්නේ කියන එක පිළිබඳව නෑ ඒකට අපි කියනවා සැකේ කියලා. එතන අපිට සැකේ ඇති වෙන්න හේතුව බෝඩම් මොනොටොනි. ඒ අර සිටිජේ බලනකොට එපා වෙන ගතිය තියෙනවා. ඒ පා වෙන ගතිය ලෑස්තිලා ගියයි කියලා හිතන්න. දැන් මම මේ කියන මුළු පණිවිඩය ඉච්චරයි කියන්නේ. ඒකට ලෑස්තිලා ලෑස්තිලා යනකොට ඒක නැති වෙලා එනවා එක එක දේවල්. ඒ එන දේ හොඳයි. අපි දාන දේට වැඩියි. ඒ එන දෙයට දීලා ඒක ඉච්චර අමාරු නෑ. ටිකක් වෙලා ඉන්නේ නලියන ගතිය, කප් වෙන ගතිය. ඒක එහෙම නැති වෙලා යනවා. ආයෙත් යනවා විවේකයට. ආයෙ එයාම දානවා. එතකොට ඉන්නේ ඇතුලේ තියෙන එවනේ. ලයිබ්‍රරි ෂොට්ස් නේ. අපි තියෙන tempat වෙලා තියෙන කෙලස් එළියට එවිවි psychological wounds එළියට එන්න ගන්න. ඒක තමයි healing කියලා කියන්නේ. ඒක තමයි free association කියලා කියන්නේ. ඒක තමයි psychotherapy කියන්නේ. ඇතුලේ තියෙන කෙන්නාවොත් මගේ ළඟ ඇතුලේ මගේ තියෙන සරව ටික තුවාලේ පුරුව එන්න ගන්නවා. පිටින් මොනවද දාපු ගමන් එතකොට අලුත් ප්‍රශ්නයක්. සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේ අවසානයේදී ඒක දරාගත නොහැකි දෙදරීමක් වගේ. ඒ අර ලෑස්තිලා නොයෑමේ තන්නේ කළ වැරද්දට දෙන දඬුවම. අපි ලෑස්තිලා ගිය ගමන් මම නෙවෙයි එතනට ඉන්නේ. මම අලුත් වෙලා යන්නේ මේ එන දෙයට ලෑස්ති. එහෙම නැත්නම් මම දන්නවා මේ සංසාරේ කියන්නේ තණ්හාව නිවනට යන්න බෝඩම් එක ඕනේ. මේ බෝඩම් එක ඇවිල්ලා තියෙන්නේ. මම ඒකට ලෑස්තිලා යනවා. ආයේ තණ්හාවේ මොන හරි දාපු ගමන් අර හොදලා ගත්ත හොදෝදා දාපික මඩේ දාගන්න එකයි වෙන්නේ. ඒ නිසා ওই සමත භාවනාව විපස්සනා භාවනාව තන්නේ ක්‍රම වෙනස් වෙන්නේ. සමත භාවනාවදී වයින් කරලා එක එක ක්‍රමයට ආයේ සමතේ ගන්න හදනවා. සමාධිය නෑ මේකේ සමාධියක් නෑ. මේක කියනවනේ අර උණු කැළඹෙන වෙලාවක් තියෙනවා නිශ්චල වෙනාවක් තියෙනවා. කැළඹෙන වෙලාවක් තියෙනවා නිශ්චල වෙනාවක්. එයාගේ ආරයට යන්න හරිනවා. ස්වාමීන් වහන්සේ දෙන්දී සමතයකට යන්න අවශ්‍යතාවයක් නෑ නැවතත්. යනවනම් ප්‍රශ්නේ මගේ අර යනවා කියන escapeism එකක් තියෙනවා. අපි escape කරන්නේ අපි කියන ඒක අපි අපි මේ මේ හැංගෙනවා ප්‍රශ්න එනකොට පැනලා යනවා. විවසනා කරනකොට කියන්නේ ඩෑෂ් වෙලා යන යුද්ධෙට ගියාට පස්සේ හතුරගෙන් අපිට අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න බෑනේ. පොඩ්ඩ හිටව මචං සරම ගැට ගහගන්නකම් කිව්වට එහෙම කියත හැකි යුද්ධෙදී <laughs> මොකටද ගහගන්න බලන්න. ඌ ගහන ඌ ඉන්නේ අපිට අනුකම්පා කරන්න ඒ නිසා හතුරට දෙන්න ඕනේ සම්පූර්ණ chance එක. මම යන්නේ සම්පූර්ණ මුණ දෙන්නම් කියලා හිතාගෙන. ගියානේ. කම්මෝගෝ චිකාගෝ. ස්වාමීන් වහන්සේ එහෙමනම් අපිට ලැබෙන ඒ තොරතුරු අස්සෙම ඒ ඒ කරෙහි යනවා මිසක් තමන් විසින් යම් කිසි දෙයක් ආරෝපිත ආරෝපණය කරනවා තමන් විශ්ින් කරනවා නම් තියෙන්නේ මේකට ලෑස්තිලා යනවා කියන එක පුදුමාකාර වටිනාකමක් තියෙන එක. ඒක තියෙන්න ඕන. ඒක තමයි එල්ලේ. ඒක තමයි අදිෂ්ඨාන ශක්තිය. ඒක තමයි අපේ මේ සම්මා දිට්ඨිය. ඒ සංකල්ප වෙන්න ඕන. පැමිණි දුක් පැනිරායි. එන දෙයට දෙන බෑගේ එන වාර්ගාන වැඩි වෙන්න වැඩි වෙන්න බොක්ක හේදෙනවා. ඇතුලේ තියෙන ඔක්කොම එළියට එන්න පටන් ගන්නවා අන්තිමට තේරෙනවා ඉවර කරන්න බෑ වගේ හිතෙනවා මුලදී. නමුත් එන්න එන්න ගියාට පස්සේ තේරෙනවා එකම තාලයක් ඇතුලේ තියෙන්නේ මම සංසාරයෙන් ගෙනාවු ඒ කුණු කන්දල්. මතුවෙන්න මතුවෙන්න නිකන් විරේචනයක්. ඒක දැන් කැතැසිස් එකක් කියන්නේ එතන. මේ ඇතුලේ තියෙනවා එළියට එනවා. එහෙම නැත්නම් හිතන්න කාම ලෝකයේ පුළුවන් තරම් ඇතුළේව එළියව ඇතුළට දාන එකමනේ කරන්නේ අපි. රූප බලන එකේ කෙලවරක්ම නැහැනේ. සද්ධානකේ කෙලවර. මෙතෙන්නේ මොකක්වත් දෙන්නෙත් නැහැ. එළියට එන එක වළක්වන්නේ නැහැ. ඒකෙදි කියලා තියෙන ආයුර්වේද කතාවක් යම් විදියකට අපි මේ නවදරෙන් කාර්ලු වැගිරෙනවනේ. ඇතුළතින් එළියක වලක්කුවොත් මොනම දෙයකින් හරි අපස්මාර රෝගයක් එනවා කියන්නේ. වමන යනකොට වමන යන්න ආරින්න. මූත්‍රය යනකොට මූත්‍රය යන්න ආරින්න. අසුචි යනකොට අසුචි යන්න ආරින්න. වලක්කුවොත් මේ මේ සිස්ටම් එකට මොකුත් කරගන්න බෑ. එන වෙලාව එළියට දෙන්න ඕනේ. ඒක නිසා අපි ශිෂ්ටාචාර වෙනවා කියලා කියන එක වලක් කරලා තියෙන්නේ අපි දැන්. උන්ලාට මූත්‍රා කරන්නේ අපි දැන්. උන්ලාට මල පහ කරන්නේ අපි දැන්. මොකද මේ ශිෂ්ට සමාජයක් පවත්තන්නේ. ඒ අන්තිමට අපස්මාර රෝගලින් මැරෙනවා. මොකාට ඇවිල්ලා තියෙන මොන ලෙඩේද කියලා මොකාටවත් තේරෙන්නේ නැහැ. ඒක සත්‍ය දිහා බලන්න. ලිංගික හැඟීමක් ආන එකෙත් ඉවරයි. බඩගින්නක් ආනේ ගහම අරගත්ත ඉවරයි. අසුචියක් මල පහ කරුව ඉවරයි. ඕන්නේ නැහැ ශිෂ්ටාචාරයක්. මං කියන්නේ ශිෂ්ටාචාර විරුද්ධක් කියලා. නමුත් ශිෂ්ටාචාර නිසා අපි මේ කුරුසෙට ගහලා දෙපැත මේ කට්ටිය කියනවනේ හොඳ නැහැ කියලා. අඩු ගානේ භාවනා කරනකොට එන්න ආරින්න. ඒ දවසක් එන්න ආරින්න බලන්න කොච්චර සාන්තියක් එනවද කියලා. ඊට පස්සේ කියන්න හිතනවා අයියෝ මෙරිකාන විදවන්න එපා. උකට පොඩ්ඩක් එන්න දෙන්න කැතැසිස්. හරිම සාන්තියක් තියෙනවා. ඉතින් අද පළවෙනි දවසේ ටිකක් සැර වැඩි ඇති ඇත්තටම අපි මේවා කතා කරන එක. නැත්නම් ආනකොට මොකුත් නොකිය බෑනේ ඒ නිසා මාත් කියනවා. ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් මෙතනින් ඉදිරියට යන පිළිබඳව මට ගැටලුව තිබුණේ. ඒ ඉදිරියට යන කතාවක් නෑ මේකට ෆේස් කරන්නේ නැතුව ඉදිරියට යන්න බෑ. යන්න බෑ. මේකට ෆේස් කරන්නේ මේකට ලෑස්තිලා යන එක තමයි උත්තරේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් පොත්පතවල සඳහන් වෙනවා මම දන්නේ ඒක කොතෙක් දුරට ඔබ වහන්සේගෙන් මම මේක පරණ පැහැදිලි කර ගැනීමට තමයි මේ අහන්නේ ඔය මේ නිදිමත කියන தත්වය මේ භාවනා කරද්දී ඉන්නේ නැහැ අතවසින්ම. දැන් සාමාන්‍ය නේව සංඥා නාසංඥා වගේ අවස්ථාවක පොත්පත්වල පැහැදිලි වෙනවා ඒ ඒ මතම සමහර විට නිදිමතක් ආවත් ඒ නිද්‍රාව බොහෝ දුරට යෝගියාට යහපත් කියලා යහපත් කියලා නෑ ඒකට නිද්‍රාව කියන්නේ ඒකට කියන්නේ හිත ලීන වෙනවා නිලීන වෙනවා හිත හැංගෙනවා හිත හැංගෙනවයි කියලා කියන්නේ හිතට ජීවත් වෙන්න පුළුවන් කෙලස් තිබුණොත් විතරයි අපි කෙලෙස් නැත්තන්ට ආවොත් එහෙම මේ හිතට ඉන්න බෑ. එයාට නිතරම එක්ක කෙලෙස් ඇතුලෙන් පිටට දාන්න නැත්නම් පිටින් ඇතුලට යන ගණදුන තියෙන තාකල් ආයතන ඇරලා. දැන් අපි ආයතන ඇරන ගණදුන නැතුව. එතකොට හිත හැංගෙනවා. හිතේ තියෙන ඒකේ ට්‍රික් එකක් ඒක. ඒ ඒ හැංගීම අහුවෙන්නේ නැගිටට පස්සේ විතරයි කියලා බුදුහාමුදුරු කියනවා. ඒක පාටිල ඩග් ගාලා හැරෙනවා. එතකොට තේරෙනවා මම ඉතින් ඉස්සෙල්ලා මොනවද තිබුණා දන්නේ නැහැ. ඒ වෙලාවට පෝස්චර් එකත් එහෙම තියෙනවා. අරමුණක් මතකත් නැහැ මොනම දෙයක්වත් මතක නැහැ. ඒකෝට දන්නවා නැගිට්ටට පස්සේ තියෙනවා ඉඳලා තියෙන්නේ නොදන්න තැන කියලා. ඒක ඔය මේ ආනන්ද සප්පයි සූත්‍රයේ පුරාංශය සඳහන් කරනවා. එතකොට කියනවා දැන් කෙලේශයක් නිසා දැන් මේ ආපු කෙලෙසේ නිසා මේ ඉස්සලා කෙලෙසක් නැත්තන හිටියා කියලා අනුමාන කරන්න පුළුවන්. මේ විනය විපස්සනාවෙන් අල්ලන්න බෑ. හොඳ සුත්තමේ ඥානයක් තියෙන්න ඕනේ. ඒකට නිද කියලා නම දාන්න නරකයි. හිත හැංගෙනවයි කියලා කියන්නේ ලීන වෙනවා, නිලීන වෙනවා. එහෙම නැත්නම් නිවිසමානා නිවිසති කියලා තියෙනවා. එත් එත්තේසා තණ්හා නිවිසමානා නිවිසති නිවෙනවා. නිවුණට පස්සේ හිතට ඉන්න බෑ. දැන් ඇමරිකන් ගවර්න්මන්ට් එකට තියෙන්න බෑනේ යුද්ධයක් නැතුව. ඒගොල්ලෝ වැඩේ කොයි වෙලාව හරි කොහෙන් හරි වලියක් අදින එකමනේ වැඩේ. කවුරු හරි ඒක තමයි ඔය ඇමරිකන් ගවර්න්මන්ට් එකට වැඩි එකයි අපේ විඥානේ. يعني ඉතරම වලියක්. වලි කුක්කා. වලිය නැහනේ. විඤ්ඤාණයට ආගිය අතක් නෑ. ඒකට එයා හැංගෙනවා. හරියට මේ පිට මේ ජල බීජිකා රෝගේ තියෙන එකට බාත් รู ම් එකට දාලා හතර පැත්තෙන් ෂවර් හතරක් හයි කරොත් කොහොම හිටියේ? වතුරට බයයි. ඉතින් එහෙට හැංගෙනවා මෙහෙට හැංගෙනවා දඟලනවා කොහෙන් ගවත් හතර පැත්තෙම වතුර. අනිත් වගේ විඥාණයට එනකොට විඥාණය මේක නිින්ද කියලා පටලවන්න හදනවා. එතකොට බුරුමේ පන්දිසාංශය කියනවා නැගිට්ටට පස්සේ මේ හරිනි ඔය කියන හරියක නම් අර අවදි වෙන්නේම අරමුණටමයි. නිින්දක නම් වල්මත් වෙච්ච අරමුණට යන්නේ. අන්න එකෙන් අල්ලන්න පුළුවන් මේ ගිහිල්ලා තියෙන්නේ අරමුණ ඇතුළටමද නැත්නම් අරමුණ පිටතරද කියලා. ඒක ඉතින් ඇත්තටම ටෙස්ට් කරලා ටෙස්ට් කරලා ඒ කියන්නේ පොසිටිව් මේ හැකි සංඥාවෙම ටෙස්ට් කරන්න. නිින්ද කියලා දාගත්තොත් ගොඩ එන්න බෑ. වැරදි සංඥාවෙන් ගියොත් ගොඩ එන්න බෑ. මොකද ටෙස්ට් කරන මෙතඩ් එකට හිත කලකොල හිත නිස්සද්ද නැහැ. කලකොල වෙනවා නිින්ද කියලා හිතාගත්තොත්. ඒක නිසා එතෙන්ට යන්න කොහොමද කියන්නේ හොඳ කල්යන් මිත්‍ර ආශ්‍රයක් ඕනේ. හොඳ සුතමේ ඥානයක් ඕනේ. තොග්ගයක් Taman අලින් අත්තරති වෙලා මතකේ තියෙන්න ඕනේ. ඒ තුනෙන් තමයි මේක නිවැරදි කරලා ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං ගරු ස්වාමීන් වහන්ස ක්‍රියාත්මක වෙමින් පවතින යන්ත්‍රයක් එකවර නැවතී නැවත ඊතා සුළු මොහොතකට නැවත ක්‍රියාත්මක වන්නාසේ ශරීරය තුල දැනෙන ভাইබ්‍රේෂන් එකද පරයන්කය තුලදී කිහිප වතාවක් එසේ සිදුවේ මේ අවස්ථාවේදී මා එම නැවතීමට සිහිය පිහිටුවෙමි එසේ සිදු කරන්නේ මන්දැයි කරුණාවෙන් පැහැදිලි කරන සේක්වා තෙරුවන් සරණයි. ඉතින් ප්‍රශ්න පැහැදිලි නෑ. ඒ කියන්නේ එකපාරට මැෂින් එක නතර වෙනවා කියලා කියන්නේ එකපාර ලැප් එකක් හිටිනවා. තේරෙන්නේ නැතුව නතර කරන හැටි නෙවෙයි ඒ නම් අපිට ප්‍රශ්න කරන්න නැවත පටන් ගත්තට පස්සේ තමයි අපිට කතාවක් ගොඩක් වෙන්නේ. ඒ නිසා මේ උසාවියට කැඳවන එක තමයි ලේසි වැඩි. අත උසව්වත් ලේසි මේ වැඩි කාර්ය. ආ වැඩි කාර්ය නෙමෙයි තාම චෝදිතය කියලා විතරයි කියන්නේ. වැඩි කාර්යයක් කියන්නේ මොකද එතකොට උසාවියේ පැත්තක් ගත්තා වෙනවනේ. කියන්නේ ඔය මේ කියන විදිහට නතර කිරීම වෙන්නේ ඇයි කියලා අහන්නේ මට ඒක පොඩ්ඩක් ආයෙ විස්තර කරන්න. එතකොට පුළුවන් වෙයි සාකච්ඡාවට ගන්න. නතර කරනවා නෙවෙයි ස්වාමින් වහන්සේ දැන් මේ කොහොමත් මේ පර්යංකේදී විතරක් නෙමෙයි හැම වෙලේම මේක කතා කරනකොටත් හැම වෙලේම මේක දකිනවා. මේ ඇතුළ ඇතුලින් පර්යංකේදී තමයි ඇත්තටම සමාධිගත වෙනකොට එක සැරේට කියන්නේ හිතා ගන්නවත් බැරි සුළු මොහොතකදී හරියට මැෂින් එකක් ඔන් කරලා තියෙන මැෂින් එකක් එක සැරේ ලයිට් ගියාම ඕෆ් වෙලා ආය ඔන් වෙනවා වගේ ඒ වගේ UPS එක නැතුව මැෂින් එකට වැඩ කරනවා. <laughs> ඒ වගේ කිහිප වතාවක් වෙනවා පරයන්කේදී. ඉතින් එතකොට දන්නවද හැම හුස්මක්ම ප්‍රශ්වාසය ඉවරනකොට 100%ක්ම නතරලා තමයි ආස්වාදය පටන් ගන්න කියන්නේ. එහෙමයි. එතකොට හැමතැනම ස්ටොප් එකක් තියෙනවනේ. නැත්තම් ඔය චිත්‍රපටියක් පෙන්නකොට ෆ්ලෑෂ් එකක් ගිහිල්ලා අන්ධකාරයක් ඇවිල්ලා ආයෙ ෆ්ලෑෂ් එකක් ඇවුවොත් විතරනේ ඇනිමේෂන් එක සිද්ධ වෙන්නේ. එහෙමයි. ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි දන්නවද? දන්නවද? ඉතින් ඔය ඔය අන්ධකාරය නොදකින එකනේ ජීවිතය කියන්නේ. අන්ධකාරය දැක්කේ නැත්නම් ඇනිමේෂන් එකක් තියෙනවා ලස්සන ගේමක් තියෙනවා. කවදාද ඔය හතරමැද දැක්කට පස්සේ මේක තන්නේ කර දෘෂ්ටි මායාවක් කියලා පේනවානේ. අපි මේ දෙකල් ජීවත් වෙන ඕක නොදකනේ. දැන් දැක්කට පස්සේ ප්‍රශ්නයක් අහනවා මේක හරියට කවදාකවත් නැති එකක් දැක්කා වගේ. හැම දෙයක්ම තියෙන පුට්ටුවක්. අපිට වෙන්නේ යායට තමයි. ඉතින් බුදුන්ස කියන ඝන විනිබ්බෝගිය කරලා බලන්න මේ මේ පොදිය තිබුණට මේ ඒක ඝනයක් නෑ මේකේ. මේකේ තියෙන අංශු රාශියක්. ඒ අංශු දෙකක් අතර හැම වෙලාවෙම පැලිරක් තියෙනවා. ඒක ලොක් කරලා බලනවා එකක් දිහා ගොඩක් කියලා බලනකොට. නැත්නම් මැග්නිෆයි කරනකොට. දැන් මේ වදයක් දිහා ගත්තොත් ඈතින් බැලුවොත් මේ වදේ හැඩයක් තියෙනවනේ. නමුත් ළඟට කියලා බැලුවොත් මේ මැස්සෙක් මේ මැස්සෙක් එක එක වෙනස්නේ. අවුව පෑවට පස්සේ මේවස වෙන්ුණයි කියලා කියන්නේ. දැන් ඊතර වදයක් නැහැනේ දැන්. මොකක්ද වෙලා නැහැනේ ආයෙ වැස වෙලාට වෙනස වෙලා එකතු වුණා වගේ. ඒක සිච්චාම ඒක ඝණයක් වගේ පේනවා. පායන වෙලාට ඒක වෙන් වෙනවා. ඉතින් භාවනා කරනකොට අර ඒක ඝණයක් කියව එක අභියෝගයට ලක් වෙනවා. ඒක හැමතැනම පැලිරි තියෙනවා පොතක් ලියලා තියෙනවා going to pieces without falling apart කියලා. මේ බලහින් එක හැමතැනම පැලිරි. දැන් ඔය චයිනා ව්‍යා තියෙන පරණ මේ පිඟන් පැලිර ගේවා. වැන්ටික්නේ. වැටුනොත් කැඩෙන්නේ එතනින් කියලා කියලා දීලා තියෙනවා. දැන් ඔබ බිම දාපන් කැඩෙන ඉර පෙන්නලා තියෙනවා. ඒ වගේ තමයි මේකත් අපි හිතන්නට එකෙක් කියලා. නැත්නම් එකියක් කියලා. බොරු. පැලිර රාශියක් තියෙන එක දැකපු දවසේ අපිට ලොකු ප්‍රශ්නයක්. ඉතින් අනිත් දවසේ බලන්න මේක දැන් තමයි පේන්නේ. නමුත් මේ ඒකක් කියලා ගන්න එකෙන් තමයි මේ අපි ඔක්කොම පැටලව ගන්න තියෙන්නේ. ඔතන ඔය සද්දක විතරක් නෙවෙයි වේදනාවක් විතරක් නෙවෙයි ඕනම දෙයක් ගත්තොත්. සමස්තයක් අපි එකක් විදිහට ගැනීමෙන් තමයි අපි මේ පැටලව ගන්න තියෙන්නේ. ඒක සමස්ත සමස්ත වශයෙන් දැක්කට පස්සේ පුදුම බයක් ඇති වෙනවා. ඒක තමයි මාක් කිප්සන්ගේ පොතේ තියලා තියෙන්නේ going to pieces but not without falling but without falling apart ඉතින් ඕකට පුරුදු වුණොත් තේරෙනවා මේ දැනටත් තියෙන බූට්ටුවක් මෙතන. එක තැනකින් පේන්නේ කො ආශ්වාස ප්‍රශ්වාස පේන්නේ එහෙම නැත්නම් මතක සටහන් වල කඩිලකින් පේනවා. මොන මොන හරියකින් පේනවා. එක එකනට ඒ තියෙන මේක එකක් නෙවෙයි ඒකකයක් නෙවෙයි සමස්තයක් කියන එක එක එකනට ක්ලික් වෙන තැන වෙනස්. ඒක දැක්කට පස්සේ කිසිම දෙයක නොදකින්න බෑ ඊට පස්සේ. දැක්කට පස්සේ වෙන හැම එකක්ම පුට්ටුවක් මේකේ තියෙන. ඒ පුට්ටුව සමස්තයට එක නමක් දෙන එක තමයි මනුස්සයා කරන කුණුහරුපේ. නමක් දෙන්නද මොකක්වත් නැහැ මේ ලෝකේ. ඒ ඔක්කොම හැදිලා තියෙන එකම එකකේ. ගොඩක් එකතු වෙලා ඉතින් එකට එකට මේ ගෑණියක් මේ පිටිමියෙක් මේක හොඳ දෙයක් මේක නරක දෙයක් කියලා කිව්වට අඩු කරන අඩු කරන ගැන බලපුවාම නිකන් ভাইබ්‍රේෂන් ටිකක් විතරයි මේකේ තියෙන්නේ. ඒක තමයි ක්වොන්ටම් ෆිසික්ස් වලින් අහුනේ මේ ළඟදී. අහුනාට පස්සේ ෆිසික්ස් ඉවරයි. ෆිසික්ස් කියන දෙයක් ඇත්තේ නැහැ. ඔක්කොම හැදලා තියෙන එකේ එක එක හැඩවලට මේ එකතු වුණාම එක එක නම් වනම් දෙනවා. බුදුරජාණන්සේ කියලා තියෙනවා මේ ලෝකේ එකම දෙයක්වත් නැහැ නමකින් කෙලසිච්ච නැති දෙයක්. හැබැයි මේ ඔක්කොම එකම දේ තමයි මේ එක එක විදියට ගිහිල්ලා මනාපමනාප හට ගන්න. કોઈ පැලිර ඉස්ලාම කැඩෙන්න ගිය ගමන යෝගාචර පුදුම බයක්. පුදුම අනිශ්චිතතාවයක්. පුදුම අසහනයක්. පුදුම ශක්‍යයක්. එනනම් පුදුම ඒකාකාරී ගතිය පේන්න පටන් අර ගන්නවා. එතෙන්දි තමයි කියනවා ওই සද්ධාවේ සීලේ වටනාකම තියෙනවා. සද්ධාව සීලේ තියෙනවා ඕකම නැවත නැවත දකින්න කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියනවා. ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියනවා ඒ බුදුම පොළව හදලා තියෙන්නේ ලී කැලි පූට්ටු කරලා. ඒක මැද්දට පස්සේ තනි ලෑල්ල වගේ මේ කොනෙන් ගත්ත දූවිලි කඳුල අතෙන් යනකම් ගෙනියන්න පුළුවන්. නැත්නම් අවුරුදු 20ක් විතර ගියාට පස්සේ මේ විඩව් වෙනවනේ මේක. විඩව් වුණාට පස්සේ පේනවා අතනින් ගත්ත දුවිලි දැන් මෙතනින් ගෙනියන්න බෑ අතරමැද ඒ වෝල්ට වැටෙනවා. නමුත් ඔච්චර කලුත් තිබුණේ ඔහොම තමයි. අර පොලිෂ් කරපු නිසා ආයෙට පෙන්නට ලී කැලුවෙනින් පාකේ වලින් හදලා තියෙන්නේ. ඉතින් එතකොට අව කල් ගියාට පස්සේ අපි මේක සවුත්ුණයි කියලා කියනවා. එදාට තමයි පේන්නේ හැබැයි. ඉස්සෙල්ලා ඉඳලම තියෙන පුරුද්දලා මේවා. ආන්නේ වගේ ඕනම සංසිද්ධියක් ගත්තොත් ක්‍රියාවක් කියලා දෙයක් ලෝකේ නැහැ ක්‍රියාවලියක් තියෙනවා. රාශියකට එක නමක් දානවා අපි. වස්තුවක් කියලා ඒකකයක් නැහැ ලෝකේ. අපි ඉස්ලාම කලාප ගත්තා, ඊට පස්සේ අණු ගත්තා, අංශුව ගත්තා. ඊට පස්සේ සබ් ඇටොමික් පාටිකල්ස් ගත්තා. සබ් ඇටොමික් පාටිකල්ස් තව කඩලා බැලුවා. ඔය ඩෝල්ටන්ලා හැම අංශුව හදාගත්ත දවසේ උන්ට නොබෙල් ප්‍රයිස් කීයක්ද දුන්නා. ඒක තමයි මේ ඒකකය කියන්නේ. දැන් බලනකොට ඒකකයක් නැහැ. Energy වල no specific gravity no place. ශක්තිය බාටපත් වුණාට පස්සේ ඒකට තැනක් හෝ මේ ස්ථානයක් නැහැ. මේ බරක් නැහැ. ද්‍රව්‍යයක් බාටපත් වෙච්ච ගමන් තැනක් සහ බරක් වෙනවා. ඊට පස්සේ නමක් වෙනවා. හැබැයි මේ දෙක තමයි E mc2 කියලා දීලා තියෙන ෆෝමියුලා එකෙන් පෙන්වන්නේ. එනර්ජි එකම මැටර් වෙන්න පුළුවන්. මැටර් එනර්ජි වෙන්න පුළුවන්. මේ දෙක වෙනකොට ওই තියෙන බිඳි බිඳි අනේක විභජ්‍යවාදී කැලි කැලි වලට කැඩි කැඩි අනේකෙන් තමයි මේ ඉස්සර නිව්ටෝනියන් ෆිසික්ස් නොයි අයින්ස්ටයින් ෆිසික්ස් නොයි වෙන් වෙන්නේ. නිව්ටන් ෆිසික්ස් වල තිබුණා ඒකකයක්. දැන් නැහැ. ඉතින් ඒ නිසා ඕක ඔය පැලිර ගියාට පස්සේ දිගටම ඒක දැක ගන්නාසුළු ඉදිරියට යන්න කොච්චර පෞරුෂත්වයක් ඕනද කියලා. කොච්චර සද්ධාාවක් ඕනද කොච්චර සීලයක් ඕනද කොච්චර සතියක් ඕනද කොච්චර කමඨං සුද්ධ වෙන්න ඕනද කොච්චර සුත්තමේ ඥාන තියෙන්න ඕනද කොච්චර කතරදි තියෙන්න ඕනද මේ දිගටම ගෙනියන්න ඉස්සරහට එනිසා මේ වගේ දෙයක් වුණාට පස්සේ අවදි වුණාට පස්සේ තමයි දන්නේ ඉස්සල මතක තිබිලා නැහැ කියන්නේ ගැසුණාට පස්සේ නිසා යන හැටි අල්ලන්නේ පස්සේ ඒකට උපක්‍රම දෙකක් කියනවා එකක් තමයි එහෙම ગેප් එකක් තිබිලා ඒක පාට ගැස්සේ ඒ ගස්සලාමයි නතර කරන්නේ. නතර කරපු ගමන් බලන්න කියනවා Taman ඉන්නේ මේ ඉන්නේ ඉරියව්වේ හැරි මූල කර්මස්ථාන මේක භාවනාමය ප්‍රතිඵලයක්. එහෙම නැත්තම් කලවල වෙලා ආතපත බේර ගන්න බැරි වුණොත් නිින්දක් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා ඒ ඒ ગેප් එකට පස්සේ ඇල්ලුවාට අල්ලගන්නලා ඒක දක්ෂ වුණාට පස්සේ ગેස් එකට යන හැටි පෙන්වන්නේ අරමුණ සියුම් වෙනකොට දැනගන්න කියන ඔතන තමයි ගෙනියන්න හදන්නේ. ඒක තේරෙනවා ස්වාමීන් වහන්සේ ඒ මේ ස්විච් එක ඔෆ් එනකොට ඊට මොහොතකට කලින් තේරෙනවා දැන් එනවා එහෙක වෙනවා. ඒක සැරේකුත් නෙමෙයි එහෙම වෙන්නේ. කීප සැරයක් වෙන අපිට අවස්ථා බල බල ඉන්න ටෙස්ට් කරන්න chances කීපයක්ම දෙනවා. මීමැස් මොර જાති දෙකක් තියෙනවලු ඒ දොස්තර මහත්තයෙක් කියනවා. එක මීමැස් මොරයක් තියෙනවා වෙන්න ඉස්සලා පොඩ්ඩක් ක්ලික් කරනවා. යාට දන්නවා මම දැන් වැටෙන්න යන්නේ කියලා. ඊට පස්සේ කම්ප්ලීට් බ්ලැන්ක් යනවා. නැගිටිනකොට මනුස්සයා ඉතින් කොහේ ඉනවද කියලා හොයන්න බෑ. තව මීමැස් මොරයක් තියෙනවා සම්පූර්ණ බ්ලැන්ක් නැහැ ටිකක් මතකේ තියෙනවා. ඊට පස්සේ නැගිටිනවා. ඒ ටිකක් මතකේ තියෙනක මනෝ විකාරයක් මායාවක්. නැත්තම් මේ මීමැස්මර රෝගීන්ට තියෙන එකම බේරුම එකයි. මොකද වතුර කොටේ හිටියොත් වතුරට වැටෙනවා. ගින්නේ හිටියොත් ගින්නට වැටෙනවා. ලිඳ ගහ හිටියොත් ලිඳට වැටෙනවා. ඒ නිසා ඒ ලකුණ දැකපු ගමන් එහෙම වාඩි වෙන්න කියනවා. වාඩි වෙන්නකොට දඳුරන්නේ නැත්තම්. ඉතින් ඒ නිසා මේ මේකෙදිත් කියන්නේ ඒකට බුදුරජාණන් වහන්සේ දෙන බුදුරජාණන් වහන්සේම නෙවෙයි ඇත්තටම පසු කරන ආචාර්යරු කියනවා තමයි භාවනා කරන අරමුණ සියුම් වෙන්න පටන් ගත්තා නම් දැනගන්නේ කියනවා මේ ගෙනියන්න හදන්නේ අතෙන් තමයි නිසා එතන මොනිටර් කරන්න කියනවා සාමාන්‍ය සතියක් නෙවෙයි ඩබල් ඩබල් ඩෝස් සතිය දාන්න කියනවා. දහලා ඒ කියන්නේ සුපතිට්ඨිත සතිය කියලා එකට කියන්නේ වේපුල්ල සතිය. දැන් මේ ගෙනියන්න හදන්නේ නැති තැනට. කොතනද මලපහින තැන? කොතනද ඊරිපැන්නම තියෙන කියලා බැලුවොත් ඒ මානසික මනුස්ස මනසේ උඩුකය ඉඳලා යටිකයට බින්ගේ කපන තැන. ඒක ඔය කාල් මේ කාල් ජුම් ස්තුති කළ තිබුණා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගොඩක් ක්‍රමවලින් අපේ උඩු හිතේ ඉඳලා යටි හිතට බිංග කපන හැටි කියලා දුන්නයි කියලා. එකක් තමයි මේ නිින්ද දැන හැටි බලන එක. අනිත් තමයි අරමුණක් තියලා අරමුණ දිගින් පස්සට බස්සන එක තැනකින් එහාට අපි මීට කලින් අත ගාලා නැහැ. ඉතින් ඥාන අපේ සෙන්සස් වැඩ කරන. ඒකට ඉතින් එහාට තියෙන ඥානෙ ඉන්ද්‍රිය බද්ධ නැහැ. හැබැයි ඒකට යන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එතෙන්ට ගියාට පස්සේ අපි මේ මේ ග්‍රැවිටි එකේ නෑ මේ තියෙන කාමයේ කියන මේ ආකර්ෂණේ නෑ. ඉතින් ඒක හැම කෙනෙක්ගේම අයිතිවාසිකමක්. භාවනා කරලා ගන්න එක නෙවෙයි. මනසට තියෙන උප්පත්ති අයිතිවාසිකම් කවදාකවත් අපි යන්නේ. අපි මේ උඩ ටිකේම කැරකිලා කැරකිලා ඒත්මදිව. අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආසාවක් මනුස්සනේ තියේයි දෙයින් ගැලවීමක් කියලා කියනවා. ඒ කියන්නේ ගුරු මේකේ තියෙන කේන්ද්‍ර අපසාරී බලය විතර අපි වැඩ අරන් තියෙන්නේ. ඒකටම සමාන කේන්ද්‍ර අභිසාරි බලයක් තියෙනවා. ගුරුණයක් යනකොට පිටතට විශ්කරණ බලයක් වගේම ඇතුළට අදින බලයකුත් තියෙනවා. බුද්ධඥානසිකේ ඉන්සයිට් නොලෙජ් එකේ තියෙන කේන්ද්‍ර අභිසාරී ගතිය කැරකෙනකොට ඇතුළට බහින්න කියලා. ඒ කිය මෙතනදී අපි මේ නිින්ද යන එක එහෙ නැත්නම් නිින්දට ලෑස්ති වෙනකොට ඒකට සාදර වෙලා ගියොත් ඒකට තියෙන බය තමයි අපිට තියෙන ප්‍රශ්නේ. බය තියෙන්නේ සද්ධාව නැහැ කියලා කියන්නේ. සද්ධාව තියෙනවා නම් රාජා හෝ මා හෝ ගංගා ගංගා හෝ කියලා පයින් එකයි තියෙන්නේ. ජබිලු සංජින කාලේ කියන ඔන්න ගිනියක් වෙන්න ගිනි අගුරක් වෙච්චවයි කියලා යන්න කියලා. සෙන් මාස්ටර් කියනවා old frog frog jump into the old pond plop. පැනපන් වෙන දෙයක් වෙයි. අපි මේ නැකත් බලනවා, දිගපල්ල බලනවා. එතකොට අවස්ථාව පැනලා ඉවරයි. ඒක නිසා ඒකට යන්න ඒ යෑමට තමයි මෙතෙක්කල් සිල් ගත්තේ, දන් දුන්නේ, භාවනා කරේ ඔක්කොම කෙටි යෝගටයි. ඒකට නිසකව යන්න පුළුවන් නම් එදා මන් දකින දේ තමයි මේ නිසකව යෑමේ යෑමට ඥාන පිරිකම බලපාන්නේ නැහැ. ඒකට උගත් නොගත්කම බලපාන්නේත් නැහැ. දැනව නොතිබුණ දෙයක් බලපාන්නේත් නැහැ. බෞද්ධ බෞද්ධකම බලපාන්නේත් නැහැ. අවබෝධයක් ලබන්න ඕන නම් කැපකිරීමක් කරන්න ඕන. මොනවද කැප කරන්නේ? කය සහ ජීවිත දෙක විතරයි. මේ කාය ජීවිත ආසාව තියෙන මනුස්සයල එතනින් පණින්න බයයි මේ මැරෙයිද කියලා හිතන. මොකද කියන්නේ? එහෙම බයක් එහෙම හිතෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම ඒක සාමාන්‍ය සිදුවීමක් වගේ නිතර නිතර වෙනවා මට. ඔය ඒක නිසා දන්න තැන සිට නොදන්න තැනට යනකොට මල පයින්න තැන බලන්න. කියන්න පුළුවන් තැන ඉල්ල කියන්න බැරි තැනට යනකොට මල පයින් තැන බලන්න. මමයා ඉන්න තැන ඉඳලා මමයා නැත්තන්ට යනකොට මලපණින තැන බලන්න. රූපයක් තිබිලා ගෙවන් වෙන තැන මලපණින තැන බලන්න. එතනින් එහාට ওই කිසි විද්‍යාවක් වැඩ කරන්නේ නැත්තම්. විද්‍යාව ඔක්කොම වැඩ කරන්නේ මෙහා පැත්තේ. මේ ඔක්කොම තිරසං විද්‍යාව. ඔතනින් එහා පැත්තට තමයි මිනිසෙකුට විතරක් යා හැකි සුවිශේෂී ශේෂ්ත්‍රය තියෙන්නේ. අපි මෙතෙක් කල් ඒ පැත්තට ගිහිල්ලා යනකොට හිඳාලි දානවා. යනකොට නෞසටි වෙවුලනවා, සහනවා, දාඩිය දානවා, මැරෙයි කියලා හිතනවා. ඒ නිසා ඒක පුරුදු කරලා ගියා නම් මරණය යනකොටත් එයා දන්නවා ඉතින් ඕක ඉතින් හතර සැරයක් වෙලා තියෙන එකනේ. කී ගොඩක් හැමද ඒ කියන්නේ සාමාන්‍ය පර්යන්කේ ඉන්න ගොඩක් අවස්ථාවලදී මේක සාමාන්‍ය සිදුවීමක් වගේ. සමාධි වෙනකොටම ඒක වෙනම තුන් හතර ගොඩ කීප සැරයක් වෙනවා අර මට මම අර ඊ ඔබ වහන්සේට කිව්වේ අර මගේ අතේ ভাইබ්‍රේෂන් එකක් දැඩිව දැඩිලා දැඩිලා විනාඩි 20ක් විතර කකුල් දෙකේ යත්වලයි මේ විදුලියක් යනවා වගේ හાર્ට් එකකින් අත් දෙකටයි කකුල් දෙකටයි ඔළුවටයි ගිහින් ගිහින් ඒ වෙලේදී නම් මට ඕක කීප සැරයක් එන්න ආවා දරා ගන්න බැහැ බය වුණා මම මට මම මැරෙයිද පිස්සු වැදෙයිද කියලා ඒ වගේ පස්සේ මේ අවුරුද්දක් විතර මම පරයන්කේ අතහැරියා ඒක ඒකට මුණ දෙන්න බැරුව නිදා ගන්න බෑ මට ඇවිද ගන්න බෑ මේ කියන්නේ බණ අහන්න බෑ මේක එනවා එනවා එනවා පස්සේ මම දවසක් ඕන දෙයක් මිද්දෙන් කියලා ඒකට ඉඩ දුන්නා ඒ වෙලේ එදා එදා තමයි මට බයක් ඇති වුනේ නමුත් මනාක්වත් උන්නේ නෑ නිකන් විදුලියක් වගේ මේ හાથ එකකින් අත් දෙකටයි කකුල් දෙකටයි ඔළුවටයි ඒ විදිහට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒක ඒ එනර්ජි එක ඒමම නැති වෙලා ගියා ඊට පස්සේ ආයෙ මට ඒක ආවේ නැහැ ඊට පස්සේ ඊට එදායින් පස්සේ ඒක ඒ සිද්ධියෙන් පස්සේ සෑහෙන සිතිවිලි අඩුවල අඩු වෙලා ඒ වගේ පොඩි නිශ්චල බවක් ඇති වුණා අර අර මම ඉස්සලා ඔබ වහන්සේට සඳහන් කරේ පරයන්කේදී අර මැෂින් එක ඕෆ් වෙනවොන් වෙන ඒක බහුලව සිද්ධ වෙනවා එතනදී මට කිසිම බයක් වෙන්නේ නෑ නිකන් හරියට මැෂින් එක ඔන් ඔන් වෙලා තියෙන මැෂින් එක එක සැරේ ඕෆ් වෙලා ඒ කියන්නේ හිතාගන්න බැරි සුළු කාලයක්කදී ආය ඒ විදිහටම ආය මැෂින් එක යනවා වගේ යනවා. ඒම තමයි වෙන්නේ. ඒකට බය වෙන්නේ <laughs> ඒක මේ සාමාන්‍ය සිදුවීමක්. ඔය ඉස්සරහට යනකොට Tamanට ස්විච් on off කරන්න පුළුවන් මට්ටමට එනවා. ඉස්සල්ලා වෙන්නේ සම්පූර්ණ අහඹයක්. අහඹයක් කියලා කියන්නේ පුවක් කිත්ත ගලේ වගේ තැරි ඇහිලා යන අහඹයක් වෙන්නේ. ඒකට පුරුදු වුණාට පස්සේ පේනවා කවුරු මොන බාධාවල් මොනවා කරුවත් Tamanට උන ස්විච් ඔෆ් කරලා ඉබ්බා කට්ට ඇතුළට ගියා වගේ සක් කරන්න පුළුවන්. ඕන්නම් අඬු එළියට දාන අඬු පුප්පගෙන රණ්ඩු කරන්නත් පුළුවන්. එහෙමයි ඒක අවශ්‍ය නම් යන්න පුළුවන් තමයි. ඒක කරන්න පුළුවන් වෙච්චාම කාටවත් අපේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් අපිට කුප්පන්න බෑ. අපිට රාගය අවසන්වත් බෑ. මොන අපිට ඕන නම් අපි ළඟ ස්විච් එක තියෙනවානේ. ස්විච් ඕන් ස්විච් ඔෆ් කරපුවාම උඩටම රාග දනවන වස්තුවක් වල හිටියත් දන්නවනම් මේ ආ මේ කරන්න දැන රාග දනවනයි කියලා ඉබ්බ කට්ට ඇතුළට යන එකයි කරන්නේ. කවුරු ද්වේෂ දනවන එකක් කරනවා නුරුස්නා දෙයක් කරනවා කට්ට ඇතුළට යන එකයි කරන්නේ. මේ කට්ට තියෙනවනේ කොයි වෙලාවෙ. අපි මෙතෙක් කල් කිරුවේ මේ රාගය ඇති කරන මනසට බයින්නවනේ. එහෙමයි. මේ මනුස්සයා මේ රාගය ඇති කෙරුවා මට මනුස්සයා ද්වේෂය ඇති කළා බුදුදහම කියනවා කාටවත් බෑ උඹ රාගය ඇති කරන්න. ඔබේ කඩප්පුලි හිතට විතරයි බලවන්නේ. හිතේ කඩප්පුලි ගතිය නැතර කරපුවා. එතකොට කැමති නම් අඬු අඬු ඇතුළට ගන්නත් පුළුවන්, අඬු පුප්පන්නත් පුළුවන්. එහෙම. ඉතින් ඒක වෙන්න <clears throat> අහම්බයක්මයි, අත්තරද්දක්මයි, මිස්හැප් එකක්මයි වෙන්න තියෙන්නේ. මේ මිස්හැප් එක බුදුරජාණන් කියනවා මරණ මොහොත වෙනකන් තියාගන්න බෑ, කවදාකවත් ටෙස්ට් කරන්න බෑ. ළඩ වෙනකන් ඉන්න බෑ, ටෙස්ට් කරන්න බෑ. වයසට යනකන් ඉන්න බෑ, ටෙස්ට් කරන්න බෑ. පුළුවන් නම් තරුණ වයසේදී මොකට වෙන්න අරපන්. රිහර්සල් එක. එතකොට එන ඉමුනිටි එක එතකට එන ඉවසීමේ ශක්තිය මේ ලෝකේ තියෙන මොන දෙයකින්වත් ගන්න බෑ. ඉතින් ඒකට ආර්ය පරිශ්‍රණයකින් නම තමයි බුදුහාමුදුරු දාලා තියෙන්නේ. ඒක සාමාන්‍ය ලෝකයා බලනකොට පේන්නේ නිකන් අනවශ්‍ය රිස්ක් එකක් ගන්නවා වගේ. නමුත් භාවනා කරන්න රිස්ක් ලවර් කෙනෙක් වෙන්න ඕනේ. නැතු රන්න රිස්ක්. නැතු කරන්න බෑ. නමුත් බුද්ධ ධර්ම අපිට උගන්ලා තියෙන්නේ නෑ නෑ මොනවාක්වත් ඒවා බය වෙන්න එපා දාන දෙන්න. එතකොට කිසි බයක් නැතුව කෙලින්ම දිවි ලෝක යන්න පුළුවන් නා කෙලින්ම හයි මේ මේ ඉන්ටර්සිටි බස් එකෙන් වගේ කෙලින්ම මෛත්‍රී බුදුහාමර ගාවට ගියාට පස්සේ ඔන්න ස්කෝලර්ෂිප් එක හම්බ වෙයි කියලා. හම්බ වෙයි. බලන්නේ මොකෝ කට්ටිය. ඔබ වහන්සේට බොහොම පින්. ගරුතර ස්වාමීන් වහන්සේ රූපය සහ වේදනාව නිසා පුද්ගලයෙකු මම ලෙස සලකමි. රූපය සහ වේදනාව නිසා පුද්ගල ඇතිවන්නේ නම් පුද්ගල යන්න පරමාර්ථ ලෙස සැලකේද. එසේත් නැතිනම් පංචස්කන්ධයම පුද්ගල ලෙස සැලකේද. නැහැ ඔය ඔය මේ කෙනෙක්ගේ මතයක් හෙලි කරලා තියෙන්නේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ මිනිස්සෙකුට පටලවා ගන්න පුළුවන් තැන් පහක් තියෙනවා. පහට තමයි පංචස්කන්ධය කියන්නේ ඕන එකක් රූපේ කියලා මමයා කියලා ගන්න පුළුවන්. කෝ ගත්තත් ඌටිතින් මෝඩයා කියලා තමයි කියන්නේ. පහම එකතු කරලා ගත්තත් වෙන් කරලා ගත්තත් ඉතින් ඒක තමයි මෝඩයා කියන්නේ. ඒ පහෙන් එකක්වත් ওই කියන මමයාගේ සුභ සිද්ධියට වැඩ කරන්නේ නැහැ. ඒ කට්ටිය මේ රූප වේදනා වැඩ කරන්නේ එයාගේ වෙනම න්‍යාය පත්‍රයකට. ඒ නිසා මමයා කියාගත්ත මනසයා අන්තිමට බලාපොරොත්තු සුන් වෙනවා. කොච්චර බලාපොරොත්තු තිබ්බත් බලාපොරොත්තු තියෙන ඔය බලාපොරොත්තු නොතැබිය යුතු පහක. ඒ නිසා ඔය ලියලා තියෙන ප්‍රකාශන මම පටලවිච්ච මානසිකෙන් ලියලා තියෙන ප්‍රකාශන. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්ස ශරීරයේ ඇතිවන ভাইබ්‍රේෂන්ස් තුලින් සහ සාමාන්‍ය ජීවිතය තුලදී තුලදී ශරීරයේ ඇතිවන ভাইබ්‍රේෂන් තුලින් සහ සාමාන්‍ය ජීවිතය තුලදී සමුදය සත්‍ය සහ නිරෝධ සත්‍ය බලන ආකාරය පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔය නිසා ඒක Tamanට ඒ සාමාන්‍ය ජීවිතය තුළදී සහ ඉදිරියට ভাইබ්‍රේෂන් කියන එක විස්තර කරොත් ඒ විස්තර කරන වචනෝලියම තමයි අරක විස්තර කරන්න වෙන්නේ. ඒ නිසා කවුරු හරි කැමති නම් මොකද්ද මේ සාමාන්‍ය ජීවිතය කියන්නේ මොකද්ද මේ ভাইබ්‍රේෂන් කියන්නේ කියලා ඒ Tamanගේ අත්දැකීමට සාපේක්ෂව කියනවා අපිට අනික් අයත් එක්ක සංනිවේදනය කරන්න පුළුවන්. නැත්නම් ඒ වචන තුල මොනවාක්වත් එච්චර බරපතල දෙයක් ගැඹෙලා නැහැ. නිකන් වචන විතරයි. ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට දැනෙනවා පපුවේ ගැස්ම එහෙම ශබ්ද වගේ නාලියනවා දැනෙනවා. ඒ වෙලාවකට කොහොමද නිරෝධ සත්‍ය සමුදය සත්‍ය දකින්නේ? ඒ දැනෙන දේ හට ගන්න තැන හට ගන්නේ මොනවාක් නැත්තන කියන්නේ. ඒක ඉවර වුණාට පස්සේ ඉවර වෙන්නේ මොනවද දන්නේ නැත්තන කියන්නේ. ඒ පපුවේ ගැස්මක් ආවම ඒකේ හටගන්න තමයි සමුදේ සත්‍ය කියන්නේ. ඒක නැති වෙන තැන තමයි නිරෝධ සත්‍ය කියන්නේ. හැම වෙලාවෙම බෙල් ෂේප් කව් එකක් තියෙන්නේ. ඒක රූපවල වේදනාවල කිසි වෙනසක් නැත්තේ නෑ. ඒ පොපියුලේෂන් කව් එක වගේම එකක් තියෙන්නේ. නැත්තන කියන පටන් ගන්න ඉහළට ගිහිල්ලා ආයෙ නැති වෙලා යනවා. මෙඩ වේව් කියලා කියනවා. ඒ මේ තරංග ස්වරූපේ තරංගේ හටගන්න තැන. ඊට පස්සේ ඒක මුදුනත නෙවෙයි කතා කරන්නේ ඊපස්සේ නැති වෙන තැන. ඒ නිසා හැම ඒ වගේ තරංග ෂේප් එකක සංස්කාර කියන නම වචනේ බුදුහාමර සඳහන් කරලා තියෙන්නේ. හැම සංස්කාරයක්ම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා තියෙනවා. හැම සංස්කාර ධර්මයකම උපතක් පැනිනවා. වැයවීමක් පැනවා. ඒ අතරමැද කාලේ පෙරලියක් පැනවා. ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා ටීවී ස්ක්‍රීන් එකක් දිහා බලන්න කියලා කියනවා ඩොට් වැටෙන වෙලාව. ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් ફોකස් වෙලා නැති වෙලාවේ ඒ වැටෙන ඩොට්ස් එකක් කවදාරි හැප්පෙනවා දැකලා තියෙනවද කියලා. කෝටි ගණන් ඩොට්ස් හම්බුණාට ඒ දෙක අතර හැම වෙලාවෙම ඉඩක් තියෙනවා. එක ඩොට් එකක් ඇවිල්ලා එතනම තව එකක් එනවා. ඒ දෙක අතර ගැටුමකුත් නැහැ. ඒ කියන්නේ හැම ඩොට් එකටම ඒකටම උප්පත්තියක් තියෙනවා. ඒකේ නලියාමත් ඒක නැතිවීමක් තියෙනවා. කෝටි ගණන් ඩොට්ස් තිබුණාට හැම ඩොට් එකටම ස්වාධීන හටගන්නමක් තියෙනවා. ස්වාධීන නැතිවීමක් තියෙනවා. ඒ අතරමැද පෙරලියක් තියෙනවා. දැන් අපිට පේන්නේ යායට යනවා වගේ. ඒ ඒ ෆ්ලක්ස් එක යායට යනවා, ඒ සම්තතිය යායට යනවා. නමුත් හැම එකකම ඒ වගේ හටගන්මක් සහ නැතිවීමක් තියෙනවා. ඉතින් අපට එක එක නම් වනම් දුන්නට වේදනා, සංඥා, රූප කියලා කොයි එකෙත් ඒ සංස්කාර ස්වභාවය එහෙම නැත්නම් ඒ ස්වභාව ලක්ෂණ එකමයි. සංස්කාර දැන් චේතනාව ඇති වෙනකොටම ඒක අර සතියෙන් ඉන්න චේතනාව ගන්න එපා. දැන් පපුවේ ගැස්සීම ගන්නකෝ. ඒ ගැස්මේ හටගන්නක් තියෙනවනේ. ඒක නැති වෙන එකක් තියෙනවනේ. ඒක දකින්න පරිච්ඡේද කරන්න එපා ඒක. ගොඩක් තියෙනකොට කරන්න බෑනේ ඕක. එකක් අල්ලන්න එපා. අපිට මොකක් හරි දෙයක් පිළිබඳව හදාරන්න ඕනේ නම් තොගේ අල්ලන්නකොත් දොඩංගොඩ බදාගත්තා වගේ එකක්වත් අහුවෙන්නේ නැහැ අපිට. එකක් අල්ලන්නේ. අල්ලන්නේ ඒකේ හටගන්ම මේමයි ඒකේ නැතිවීම මේමයි කියලා බැලුවොත් ඒකම තමයි ඕන එකට ඒක තමයි හෙලෝග්‍රැෆික් ප්‍රසන්ටේෂන් එක කියන්නේ. ලෝකේ හැම එකම තියෙන සමාන ගතියක්. ඒ නිසා ලෝකෙම ඉගෙන ගන්න යන්න එපා. එකක් කොටු කරලා පරිච්ඡේද ඥාන කරන්න කියනවා. ඩිලිමිට් කරන්න කියනවා. ඒක ඩිස්ක්‍රිමිනේට් කරන්න කියනවා. ඒකලා ඩිස්ක්‍රිමිනේට් කළා ඒක අල්ලන්නේ. ඔය ඉස්ලාම විෂ බීජ හදා දැනගන්නකොට ඒ විද්‍යාඥයා මේ මයික්‍රොස්කෝප් එච්චර දියුණුලා තිබුණ කාලයක් නෙවෙයි. සාමාන්‍ය මැග්නිෆිකේෂන් එකට දාලා බැලුවල වතුර කඳුලක්. බලන්න පුංචි තිට්ටියවලු. බලනකොට මේ පුංචි තිට්ටික වෙලා කරනකොට වැය වෙනවලු. වැඩි ගාන වැඩි වෙනවලු. ඉතින් මෙයාට එලා තියෙනවා මේක වෙන්නේ නැති මේ කොලරාවයි අනම්මන ලෙඩේ ඉන්නේ මේකෙන් වෙන්නේ නැති කියලා එයා බොයිල් කරලා ගත්තේ නැත්නම් ආශ ආශ ආශවණය කරලා ගත්ත වතුර කඳුලකුයි තිට් ගොඩක් තියෙන වතුර කඳුලකුයි මයික්‍රොස්කෝප් එකකට තිබ්බලු. දැන් මේකේ තිත් ගොඩක් වැවෙනවා. මේකේ මොකක්වත් නැහැ. මෙයා කරලා තියෙන්නේ ওই දෙක අතර පිස්සලක් අරගෙන බ්‍රිජ් එකක් හැදුවා. මේකෙන් මේකට වතුර යා කරලා. එතකොට එයා දැක්කලු මේ එක තිතක් පීනගෙන පීනන ගිහලා මේ වතුර පිරිසිදු එකට යනවා. ගිය ගමන් එයා බ්‍රිජ් එක කැඩුවලු. කැඩුවාසේ අර තනි විස බීජය එහායකට ගිහිල්ලා පැය කීයකින් දෙකක් වෙනවද? පැය කීයකින් හතරක් වෙනවද කියලා තනි කෙරුවට පස්සේ අල්ලන්න පුළුවන් වුණා මනුස්සයා. අර ගොඩ තියේදී ලක්ෂ ගානක සංකර පද්ධතිය බලන්න බෑ. ඒ නිසා අපි කරන්නේ ඔය එක එක වේදනාවක් හරි එක මොකක් හරි එකක් අරගෙන හොඳටම ඇතුළට ගිහිල්ලා බලනවා. බලනකොට ඒක කවදාකවත් ගලණයක් නැහැ. කැඩි කැඩි යන ගමනක් තියෙනවා. මම කියන්නේ අපිට මැත්සු මේ රේඛානිත උගන්නපු සර් කිව්වා රේඛාව කියලා කියන්නේ අඛණ්ඩ වූ ලක්ෂපත රාශියකගේ ගමනක් කියලා. තිත් කොටල් ළඟ ගියා රේඛාවක් වෙනවා. ඩොට් මැට්‍රික්ස් එක කම්පියුටර් එකේ බලන කවදා රේඛාවක් වදින්නේ නැහැ චිත් ටිකක් නේ වදින්නේ. චිත් ටිකනේ ඈතට යනකොට අකුරක් වෙලා පේන්නේ. ඉතින් අර චිත් දකින්නකොට පේනවා කොයි අකුරක් ඇල්ල තියෙන චිත් නමයකේ. බින්දුව හැදුනත් 10 ඔක්කොම හැදලා තියෙන එකෙන් තමයි. ඒක දිහා බලන්නකො ඒතර තියෙන මේ තිතක් තියෙන. තිතේ නෑ ඉලක්කම්. මේ තිත් එක හැඩයකට ආව ගාපික නමක් දාලා මෙයා ලොකුයි මෙයා පුංචි කියලා කෙරුවට තිතකට අඩු කරලා බැලුවාම පේන තියෙනවා ඒ තිතේ තියෙන ලකුණ තමයි ඒකට ස්වාධීන හටගන්මක් තියෙනවා. ස්වාධීන රංගනයක් තියෙනවා. ස්වාධීන උතර වීමක් තියෙනවා. අපි හටගන්මට සමුදේ කියනවා. නැතිවීමට නිරෝධය කියලා කියනවා. අපි ඒක සතියෙන් බලාගෙන ඉන්න එකයි කරන්න ඕනේ. සතියෙන් බලාගෙන හිටියට අපි කොටු කරන්න ඕනේ. ඒ දේ පරිච්ඡේද ඥාන කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මේ නාම කොටස මේ රූප කොටස කියලා ඒව එනේන දේ වෙන් කරලා බලන්න ඕනේ. වෙන් කරලා බලන්න මැග්නිෆයි කරන්න ඕනේ. මැග්නිෆයි කරලා වෙන් කරලා බලන්න පේනවා ඒකක රංගනය තමයි මුළු විශ්වයේ රංගනයමත් ඔච්චරම තමයි. ඒ නිසා one thing at a time and that done well ඒක විතරක් කරන එක හුදුවට බලන්න බැලුවොත් ඊට පස්සේ පුළුවන් ආය විපස්සනාවෙන් අන්වේ ඥාණයෙන් ඕක එහෙමනම් මේකත් මෙහෙමයි කියලා සංසන්දනය කරන්න. ඒ නිසා මෙතන අපි කරන්නේ භාවනා කරනකොට ඒකාග්‍ර කරලා හිත එකට දාලා බලනවා. ඒ එකට දාන්න මුළු ලෝකෙම අමතක කරන්න එපායි. එකට දාන්න නම් හිත සියල්ල අමතක කරන්න එපා. ඒකයි අපිට බැරි. තණ්හාව කියන්නේ එහෙම චිත්තක් කියන එකටත් අපිට එකක් දිහා බලන්න බෑ. එතකොටත් අරව ගැන පරමතක අනාගත සැලසුම් අරය ගැන මෙයා ගැන කල්පනාව නිසා අපිට ඒකාග්‍ර මනසකින් එකක් දිහා බලන්න බෑ. ඒ කියන්නේ චිත්තක්ෂණයකටවත් මේ ලෝකේ අමතක කරන්න බෑ. ඒ කියන්නේ අපිට මුළු ලෝකේ දාන දෙන්න බෑ. දෙන්නේ ඉතින් ඒක ටිකක් මේ වැඩියෙන් ලෝකේ බදාගෙන ඉන්න කෙනාට වැඩියෙන් අමාරුයි. ඔස් පරිශ්‍රණයක් කරන්න ඕන කෙනාට කියතයි හරි හරි ඕකෙකින් ඔය මරාගෙන කනව නෙවෙයි ලෝකේ මේ වෙලාවෙක ඔක්කොම පැත්තක දාලා එකට දාපන් එකට හිතේ යවපන් කියලා කිව්වට ඔය හිතෙන් තරම් ලේසි නෑ. ඒකට හිත මොකද හේතුව මේ එකට හිත දානවා කියන්නේ ලෝකේ අමතක කරන්න එපායි. ලෝකේ අමතක කරන්න කොහොමද බබාට එම්බ්‍රෙස් හැදෙනකොට අම්මට හරි අමාරුයි. අම්මට නියුමෝනියා. බබාට කිවිසුමක් කරනකොට අම්මට එම්බ්‍රෙස් ආවා. ඉතින් එහෙම තියෙදි කොහෙද ලෝකේ අමතක කරනවා කියන්නේ. අමාරු. අමාරු. බැරි නෑ. කරන්න මාරුයි මොකද අපි මේ දොඩංගොඩ බදා ගන්න හදන්නේ. ගොඩංගොඩ අල්ලන්න එපා. අපි ලොකු සංස්කෘතිය දොඩංගොඩ බදාවත් එකක්වත් අහුවෙන්නේ. එකක් අල්ලපන්. ඉතුරු දෙනවා අයියෝ ගොඩක් දීපු වෙලාවෙම එකක් කල්ලන එක මොන තරම් ආර්ථික විද්‍යාවෙන් හරි සෞත්තු වැඩේ. ඒ නිසා බැරි වුණත් කමන්නේ ගොඩ බදාගන්න නෑ හදන්නේ. ඒ නිසා අපිට අර පරිච්ඡේද ඥානය ගන්න එකට වෙන් කරගන්න බැරිකම තියෙන්නේ ඒ ඒ ඒ චිත්තක්ෂණයටවත් ලෝකෙන් ඈත් වෙනවා කියනකට සහලවනවා. ඒ නිසා එකකට දැම්මොත් ඒකේ තියෙනවා හටගන්ම තියෙනවා ඉවරේ තියෙනවා මැද තියෙනවා රංගනේ තියෙනවා. තේරුණා වගේ නිකන් ඔළුව හොල්ලන්නේ. ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාවේ තිබූ ප්‍රශ්නයක් වන හුස්ම රැල්ලට සිත තබා වදින තැනක සිත රැඳවීම පහසුවක් වී තිබීමත් ස්වාමීන් වහන්සලාගෙන් අසා ඒ පිළිබඳව උපදෙසක් ලබා ගතිමි. ඒ අනුව හුස්ම රැල්ලෙන් පටන් ගැනීමත් පටන් ගැනීමත් නොකොට පර්යංකය ශරීර දෙස හිත යොමු කිරීම කළෙමි. මෙයින් ඊට හොඳ ප්‍රතිඵල ලදිමි. හිත සංසුන් වී එක්තැන් වීමට එක්තැන් වීම වඩා හොඳින් සිදුවිනි. ඉන් අනතුරුව හුස්ම රැල්ල ඉහළ පහළ යාම විටින් විට වේලාවලදී වේලාවක් විටින් විට වේලාවලදී වේලාවක් තුල දැක ගැනීමට හිත පිහිටුවා ගැනීමට හැකි විය. ඒක රිපෝටින් එක ක්වෙස්චන් එකක් නෙවෙයි. ඒත් දොඩංගඩ බදා ගන්න එක තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අර මේ ක්‍රමිකව අනුපූර්ව ක්‍රමයට යනකොට අපිට අපේ කලබල හිතට ලේසි අරමුණක් දෙන්න ඕන ඉස්සල්ලා. කියන්නේ අපේ අපේ හිතට අමාරුවේ පුංචි සියුම් දෙයකට හිත යොදන්න. ඒ නිසා හිත අල්ලන්න කැමති එකක් එක පටන් ගන්න කියනවා. ඒ පාවොක්සයිඩෝ කියනවා සිංහල හොඩිය ගත්තත් ඉංග්‍රීසියේ දෙමළ අපේ බුරුම හොඩිය ගත්තත් එකයි. ඒකේ අයන්න හරි සංකර ලියමනක් තියෙන ශ්‍රී අකුර. ඉතින් පටන් ගන්නකොට ඇල්ෆබෙට් එක පටන් ගන්නේ අයන්නේ. ඉතින් දරුවන් නමුත් කියලා දෙන්න එපයි කියලා කියනවා කියලා දෙන්න කියනවා රයන්නේ. අයන්නේ නිකන් රවුමක් අඳිනවා කට ඇරිලා. තයන්න කියන්නේ අනිත් පැත්තට අරින්න. ඉතින් ලේසිනේ. ඉතල රයන්න කියලා දෙලා රයන්න පුරුදුනාට පස්සේ තයන්න කියලා දෙන්න කියනවා. එහෙමම කරලා අන්තිමට තමයි ශ්‍රීය ආයන්න කියලා දෙන්නේ. ඒ නිසා වඩන් ගන්න ආයන්නේ තමයි ඇල්ෆබෙට් එක නම්. අකුරු කියනකොට යුව කියන්න යන්න එපයි කියන. ඉතින් පොතේ ගුරාලට බෑව කල්ලන්නේ. ඒකට හිතනවා මේ අර ශ්‍රී අකුරෙම පටන් ගන්න ඕනේ. ඉතින් ඒකට යාර කියලා දෙන්නේ මේ මේ හිත තාම පුරුදු නැහැ. ඒ නිසා යාට බරපතල වැඩ දෙන්න එපා. පොඩි වැඩක් දෙන්න. දීලික පුරුදු වුණාට පස්සේ දැන් අපි ටයිප්‍රයිටර් එක පුරුදු වෙනකොටත් ඉස්සර රට රට රට රට රට රට රට රට රට රට කියලා සාක්ෂි 10ක 15ක් ගහනවානේ. දන්නා උරෙන් ගහනවා. ගහලා ගහලා ගහලා ඇඟිලි එක පුරවන්න බෑ රායන්න රායන්න කරන්නේ රයන්න ඔක්කොම කරගන්නේ. අන්න ඒ වගේ පුරුද්දෙනකින් පටන් ගන්න කියන එක ඒ මේ භාවනා තියෙන ගෞරවයක් නිසා ගුරුවරු කියනවා. කිව්වට පස්සේ අර ආධුනික මනස හරියට කලබල වෙනවා. ඒ නිසා අර දන්න තැනකින් පටන් ගන්න තියෙන තැනින් පටන් ගන්න කියලා අපි ලොකු සංසය ඩයරි නෝට් එකක් ලියලා තියෙනවා. ඒ නිසා කිව්වොත් මේ ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න එක හරි ලේසියට කියලා දෙන්න පුළුවන්. හිටගෙන නෙවෙයි කියලා දන්නවද? ආ එහෙනම් සතිය පිටලා. ඔබ හිටගෙන ඉන්නකොට කොහොමද දන්නේ? ඉඳගෙන ඉන්න කොහොමද දන්නේ? මම මේ ඉඳගෙන ඒ 100%ක් ලකුණු. ඉතින් මම මේක තව උනන්දු කරන්න ඕන කියලා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනේ. ඕක තමයි නිවන කියන්නේ. ඊට වැඩි මොනවද තියෙන්නේ? ඉතින් කට්ටි හිතනවා නිවන කංකුම් වලටත් ඇදී ලාභයි. ඕම ගියොත් එහෙම මේ ශාසනය කණ්ඩා හදනවා ශාසනය කිය. මම කියන්නේ පටන් ගන්නකොට එක චිත්තක්ෂණයක ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බලනවා ඒක තමයි නිවන කියන්නේ. ඊගා චිත්තක්ෂණය තියාගන්න එක ඔබේ වැඩේ. ඒක වෙනම දෙයක්. ඒක උඹට දෙන ටාස්ක් එක. ඉඳගෙන ඉඳගෙන බලන ගන්නේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බලන අයියෝ එතකොට නිකන් අර කික් එක නැහැ. සම්තිං එක නැහැ. ඉතින් මම මගේ මම මේ ඔය මේ ගමනේදීත් මම අහුවා අර පස් ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන ඉංග්‍රීසියෙන් සිංහලෙන් ඒ දෙකෙම මෙච්චර සරලව ඉදිරිපත් වෙන්නේ. ඒක ඉදිරිපත් කළා තියෙන්නේ ටික සංකර කරලා මමම. ඉතින් සමහරට කියනවා දැන් ආයෙසරයක් අරකට තියාගෙන ඒකට මම මොකද දන්නවද කියන්නේ? ඒ මෙල් මේ මෙල් මේ කට්ටිය ඔය කට්ටිය ඒක තමයි අහුවේ අල්ලුවේ නෑ. දැනටින් කට්ටිය අල්ලුවා. ඒගොල්ලෝ කිව්වා ඔබ වහන්සේගේ දිනුව අපේ ඉන්න තියෙනවා කිව්වා අවුරුදු දෙකෙන් දෙකට එනකොට. ඊට පස්සේ මං කිව්වා උඹලට තේරෙන්නේ නැහැ. උඹලා මගේ කමටහන සුද්ධ කරනවා. මං උඹලට වඳින්න නැති එක විතරයි වෙනස කියලා. දැන් ඕගොල්ලෝ මට වඳිනවා මං කමටහන සුද්ධ කරනවා කියලා. මගේ කමටහන සුද්ධ වෙන හැටි ඕගොල්ලෝ කාටවත් තේරෙන්නේ නැහැ. ඒ වැඩ කරගෙන කරන යනකොට විශේෂයෙන්ම පොඩි ළමයි එක වැඩ කරනකොට පුදුමාකාර අලුතෙන් හිතන්න වෙනවනේ අපිට. එසකොට අපි අර පරණ කතාව ඒ ළමයින්ට කියන්නේ නැහැ. ඒ ළමයින්ගේ පුදුමාකාර තෝගයක් එක දෙනවා අපි ළමයින්ට ස්තුති කියන්නේ නැතුවට කමඨහන්ට මේ කියන්නේ වැඩමුළුවට සම්බන්ධ වෙන හැම කෙනෙක්ම මගේදී උනට පුදුමාකාර සහයෝගයක් දීලා තියෙනවා. ඒ තමයි කරගෙන යනකොටයි තේරෙන්නේ මෙන්න මෙතනින් පටන් ගත්තොත් ලේසි. මෙන්න මෙතන තමයි ලේසි තැන කියන්නේ. ඉතින් ඒක මේ සරුවචනාසික තවුරුදු 45 ඇතුළත මුලින් කළ මුලින් දේශනත් පරිණීතවාන සූත්‍රයත් බලන්න. දුමාකාර වෙනසක් තියෙනවා. මේ මිනිස්සුන්ට කියලා දෙනකොට තමයි ඉගෙන ගන්නේ මෙන්න මෙතනින් පටන් ගන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා. දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයත් පරිනිබ්බාන සූත්‍රයත් ගන්න බලන ධම්මචක්කපවත්තන theory for the sake of theory. පරිනිබ්බාන සූත්‍රය එහෙම නෑ පුදුමාකාර ප්‍රැක්ටිකල්. අවුරුදු 45 අවුරුදු 20න් හරියට කැඩිලක් තියෙන සාසනේ පූර්ව බුද්ධ සාසන සහ අපර බුද්ධ සාසනය කියලා 20න් පස්සේ තමයි නීති දාන්න පටන් ගත්තේ. 20 දිසා කිසිම නීතියක් තිබිලා නැහැ. විනය නීති මොකක්වත් නැහැ. ඒ නිසා බුදුරජාණන් මිච්ඡර සාරා සංකේත කල්පලක්ෂයක් පෙරම් කර බුදුහාමුදුරන්ගෙත් අවුරුදු 45 ඇතුළත ප්‍රැක්ටිකල් පැත්ත විදිනු වෙලා තියෙනවා. ඒ නිසා ඒ අවුරුදු ගාණක් ඇතුළත මම කතා කරනකොටත් හැමදාම මම කරන්නේ ඒකට ඒක වරද මගාරව ගන්න නිකන් ගයිඩඩ් මෙඩිටේෂන් එකක් දෙනවා. අරක අහලා guided meditation කියලා කියනවා ඉඳගෙන ඉන්න වෙලාව ඉඳගෙන ඉන්න බව දන්නවනම් මට ඒක කියන්න කොහොමද දන්නේ කියලා මං ඉතුරු හරිය මුළුන් තරම් උදව් කරන ඒ හොඳටම ඇති ඕකටම නිවන කියලා කියන්නේ. කවුරුරි මන්දනේ මට විරුද්ධව කතා කරයිද කියලා. විරුද්ධ වීම සඳහාම කියන යම් වෙලාවක ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා ඒක තමයි නිවන කියන්නේ. ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. ඒ චිත්තක්ෂණේ නිවන. ඊගා චිත්තක්ෂණ හිටගෙන ඉන්නවනේ හිටගෙන ඉන්න බව දන්නා ඒකත් නිවන. ඉතින් එයාට මොනවාක්වත් ඔය ත්‍රිපිටකේ පාඩම් කරන්නයි පැවිදි වෙන්නයි ওই විනය මොකක්වත් ඕනේ නැහැ. මොක දැනගත්තට පස්සේ ඕන දෙයක් කරගත්තයි. මේ සරල අවබෝධයෙන් තමයි අපි අපි ටිකක් කියන්නේ මදි වගේ අපි නැලුණු මදි වගේ ටිකක්. බැරිකමක් නැහැ කන්ද. තාමයකට උම්මලකටියක් හරි මේ දැම්මනම් හොඳයි කියලා හිතන. ඉතින් අර උම්මලකටෙන් තමයි වැඩි දවුතු කරගන්නේ. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්න දෙක ගරුතර අප ස්වාමීන් වහන්ස භාවනාවෙන් සප්ත බොජ්ජංග ධර්ම වඩා ගන්න ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට පින් සිදු වේවා. ඒකම දෙවෙනි කොටසට ආයෙ දීලා තිනවා භාවනා සක්මන් භාවනාවේ අට ආකාර දියුණු වෙමින් යන progressive stages ඇතයි දැනගන්නට ලැබුණා. අපට අනුකම්පාවෙන් මේ කාරණෙත් පැහැදිලි කර දෙන්නෙමින් ඉල්ලා සිටිමි. ඔය පළවෙනි එකේ දැන් තමන් කරන්නේ භාවනාව මොකද්ද කියලා ඒ ටික තියෙනවනම් ඒ වචන වලින් තමයි මට පුළුවන් බලන්න මේ සත්පොජ්ජංග වලට දොර ඇරලාද කියලා. දැනට සක්මන් කරන්නේ කොහොමද කිව්වොත් අට නියුණ 18 ආකාරයකට දාලා කියලා දෙන්න. තමන් කරන දේ කියන්නේ නැතුව අහසේ චිත්ත අඳින්න මට බෑ. කවුරු හරි ඕනේ මේ මෙහෙම මම දැන් භාවනා කරන්නේ මගේ අත්දැකීම මෙහෙමයි. මේ අනුව බලනකොට කොහොමද සතිය බොජ්ජංග සති බාටපත් වෙන්නේ කියලා කියනවනම් අර දෙනතරතර වලින් පුළුවන් වෙයි මට තොරතුරු කියන්නේ නැතුව පටන් ගන්න කියන්න යනවා නම් අපි භාවනා වැඩමුළුවෙන් පිටපොට යamak වෙයි වෙන්නේ. සද්දකීම මම කියනවා මේ තමන්ගේ භාවනා අධ්‍යක්ීම් සහිතෝ කියනවනම් මේ ප්‍රශ්නයක් වුණත් විසිකරන දෙයක් නැත්තේ නෑ. සක්මන් කරද්දී ආමුදුරනේ කකුලේ ගල් එන පිළිය අණුව මේ වැලි ඇනෙන අණුව කකුලේ එක පිටිපතුල යටපතුලේ එක පැත්තක වදිනවා. ඒ ඒකම ඒක කන්දක් එහෙම යනවා නම් ඒක විලුඹ තමයි වැඩි පාවිච්චි වෙන්නේ කියලා. එතකොට ඉස්සරහ කකුලේ ෆෝෆිට් පාවිච්චි වෙනවා අඩුයි. ඒ විදිහට කල්පනා කරා ඒ විදිහට මේ කකුල් දෙකෙත් වෙනසක් තියෙනවා. එහෙම ගිහිල්ලා දැන් මෙතනින් එහාට ඔය සප්තබොධගංග නැත්නම් ඒ අට ආකාරයෙන් කොහොමද ඉතනින් එහාට අපි දියුණු කරගන්නේ කියන එකයි මේ විදියට මේ වම මේ දකුණ කියලා වෙනස දකිමින් පීවර කීයක් තියන්න පුළුවන් ගතිය තියෙනවා පියවර 30ක් 32ක් වගේ. ඔව් ඒක වැඩි කරනවා තාම. ඒක වැඩි කරනට වැඩි කරනට Tamanට එක පියවරක විලුඹෙන් පටන් ගන්න ඇඟිලි දක්වා යනවාද පිට දාර දිගේද බලයේ සම්ප්‍රේෂණය වෙන්නේ ඇතුලේ දාර දිගේද දනිස් කොහොමද වැඩ කරන්නේ උකුල් කොහොමද වැඩ කරන්නේ අතරින් පටන් ගත්තට විශාල චිත්‍රයක් තියෙනවා වගේ. ඊට ඒ දෙක ඒ විස්තර වැඩිව බලන්න බලන්න වම දකුණු අතර වෙනසක් වෙනස් වෙනවා. ඉතින් එතකොට අර ওই දැනට තියෙන එක තමයි වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක සාමාන්‍ය විදිහට කියනවනම්. කියනකොට තේරෙයි ඒ විදිහට විස්තර වශයෙන් බලනකොට පේනවා මේ ක්‍රියාව පටන් අරගන්නේ චේතනාවකින් ඉස්සර වෙලා. ආසර්පසාසි වගේ නෙවෙයි. රක්මං කරන වැඩේ චේතනාවකට පස්සේ තමයි ක්‍රියාව සිද්ධ ඒ චේතනාවල් අටාකාර නමාකාර කියන කියනවා ඔසවන්න එක චේතනාවක් ඕනේ ඒක තියෙන තාක්කල් එසවීම සිද්ධ වෙනවා ඒක නතර වෙනකොට එසවීම නතර වෙනවා ඊට පස්සේ යවන්න චේතනාවක් තියෙනවා යැවීම සිද්ධ වෙනවා ඒක තියෙන තාක්කල් ඉතින් තබන්න චේතනාවක් තියෙනවා ඒ එනකොට බලනකොට ඒක පියවරක් ඔසවන්න හිතෙනවා ඔසවනවා යවන්න හිතෙනවා යවනවා තබන්න හිතෙනවා තබනවා කියලා හය ක්‍රමයකට කඩන්න පුළුවන් එතකොට අර අර විස්තර වැඩි වෙන්න වැඩි වෙන තමයි වගේ කපලා බලන්න පුළුවන් වෙන්නේ තාම පියවර 30ක් විතර යනවා කියලා කියන තාම සීසන් වෙලා නැහැ තමයි මේක දිගේ ඉදිරියට යන්න ඕන ගොඩාක් යනකොට යනකොට මේ හැම ක්‍රියාවකම ඊට අදාළ චේතනා කොටසක් තියෙනවා නාම කොටසක් තියෙනවා ඒ නාමයේ අනුව සිද්ධ වෙන රූප කොටස තියෙනවා ඒ රූප කොටස්නොත් එක වැඩක් නෑ වම කියලා කියන්නේ එක වැඩක් නෙවෙයි ඒක ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලිය මම ওই තුනට කඩලා පෙන්නුවේ නමුත් ඒක සාමාන්‍ය සාමාන්‍ය මහසී ක්‍රමේදී පෙන්නනවා බුද්ධඝෝසාචාන් වහන්සේ 6කට කඩලා පෙන්නනවා ඔසවනවා, යවනවා, පාත් කරනවා, තබනවා, තද කරනවා. නෑ, තබනවා, හොයනවා, තද කරනවා කිය. ඉතින් ඕන තරමකට කඩතැයි. ඒක නෙවෙයි ඒකට අපිට පුළුවන් කොණ්ඩේ තියෙන මනුස්සයර දෑතර බඳින්න පුළුවන් කොණ්ඩේ නැත්තම් කරන්න බෑනේ. කොණ්ඩේ වගේ තමයි අපි පියවර 32ක් යන්න පුළුවන් එක හොඳ නිරීක්ෂණයක්. මේක තව දිගට බලන්න ඇයි මේක ඉන් එහාට ය아가න්න බැරි. ඒ තොරතුරු වැඩි වෙනවනම් ඒ තොරතුරු ගොනු කරන්න තියෙන හැකියාව වැඩි. තොරතුරු වැඩියක් ඕනේ අපිට. ඒ තොරතුරු වැඩියෙන් දැකීම තමයි අපි කියන්නේ උත්සන්නව බලනවා ආසන්නව බලනවා කියලා. එතකොට සතිය පුදුමාකාර සමීපස්ත වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ වගේම විවිධාංගීකරණයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. සතිය. ඉතින් ඒ නිසා සතිය සතර සතිපට්ඨාන සතිය, ඉන්ද්‍රිය සතිය, බල සතිය කියන හයකට කැඩුවට පස්සේ තමයි බොජ්ජංග සති බවටපත් වෙන්නේ. ඒ වගේ තියෙන එක පරියන්කයක තමයි පටන් අරගන්න සතිපට්ඨාන සතියේ පුජ්ජංග මට්ටමට සමාරයෝගේ ආර්ය ශ්‍රැංග මාර්ග දක්වාම යනවා. අනිත් දවසට ආය බින්දුවේ පටන් ගන්නවා. ඒ සාර්ථක පටියන් වල ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒක ඇත්තටම ඒක දැනගන්න ඕනේ නැහැ කියලා සරුවචනාංශයේ කියනවා. නමුත් හොඳ බෞසුත කෙනාට හිතා ගන්න පුළුවන් මේ සතිය දිගට එකම අරමුණක් දිගේ ඔය 32 64 උණයි කියලා හිතන්නේ. 128 උණයි කියලා කියන්නේ. එතකොට සතියේ මේක ක්වලිටි එකේ වැඩි වීමක් වෙනවනේ. ඒ වැඩිවීම තමයි ඔය නම් වනන් දීලා තියෙන සත්‍ය අටපොලක සඳහන් වෙනවා සත්‍පෝධිපාක්ෂික ධර්මවල හත් වෙනි තැන තමයි සත්‍පොජ්ජංග වලට යන්නේ. මේ සතිය දිගේ හැම හැම ඉන්ද්‍රිය ධර්මයක්ම සත්‍ය මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියනවා එක එක මට්ටම් ගෙව ගෙව තමයි යන්නේ එතකොට අරමුණට සමීප වීම සහ අරමුණත් එක්ක ගත කරන වෙලාව වැඩි වීම අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ ඒ ටික තමයි අපි කරන්න ඕනේ එතකොට ඒකට සිද්ධ වෙන මූලධර්ම විස්තර කිරීම තමයි ඔය මේ බොජ්ජංග හරහා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හරහා කරන්නේ. මේ දෙකෙන් අරක වෙන්න අරින්න කලියුත්තර තමයි අපි මග වෙන්න ඕනේ. වඩා ප්‍රතිඵල ගන්න නම් අමුතුනේ මේ වැලි සර්ෆස් එකම පාවිච්චි කරන්නේ. හොඳම දේ නම් ඒ කියන්නේ පින තියනවා නම් වැලි වැලි වැලි සක්මන තමයි හොඳම. එහෙම නැත්නම් ලණු පැදුර හොඳයි ගාවට. එහෙම නැත්නම් මේ කාපට් එකක් මොකක් හරි කරන්න වෙනවා. ඉතින් එහෙම නැත්නම් අර වැලි පොළවේ වුණත් සපත්තු සෙරපු නැති වෙච්චාම තමයි අර්ත් වෙනවයි කියලා එකක් තියෙන්නේ. දැන් මේ උපකරණ හැම එකක්ම 2 pin plug එක ගැහුවොත් ස්ටැටික් කරන්ට් එකක් හැදෙනවා. අර්ත් වෙන්නේ නැහැ. සෙරපු දේ වගේ දාගෙන යනවා නම් අපිට තේරෙන්නේ නැහැ නේද? නෑ ඇත්තටම භාවනා කරපු කෙනාට නොකරපු කෙනාට වැඩිය තේරෙනවා. මොකද වඩා හොඳ ඒක අරක. අර්ත් වෙන්න ඕනේ. රත් වෙනකොට ස්ටැටික් කරන්ට් එකක් එන්නේ නැහැ ටෙන්ෂන් එකක් එන්නේ නැහැ නිකන් පොළොමයි කාන්තාවත් එක්ක ජීවත් වෙන්න ඕනේ. අද මේ අපි ශිෂ්ට වෙන්න වෙන්න අපි පොළොව අත ගෑවෙන්නෙම නැහනේ. ඉතින් ඒකකොට මොකද්ද ඇඟේ තියෙනවා නිකන් මේ කුයි කුයි ගාන ගතියක් උණ ගතියක්. මොකද මේ පොළොව දද්ලා අත ගෑවෙන්නේ නැහැ. පොඩි ළමයි ඒකයි ජොලියේ ඉන්නේ උන් නිතරම මේ වැල්ලේ දෙසෙල්ලම් කරන්නේ. දැන් ඉන්නේ උන්ට ඒත් දෙන්නේ නැහැ. උන්ට දාලා තියෙන සපත්තු යන්ද නැඳව දකින්නට සොරි කියලා හිතනවා. අයියෝ. පුළුවන් නම් ගිහිල්ලා අතාරින්න ඕන වැල්ලක නැත්තම් ඔය මොනවාට දෙල්ලම් කරන්න හැටි බලන්න. ඔය මොනක් අර්ත් වෙනවෝ. අපි අර්ත් වෙන්නේ නැහනේ. ඒක හෙට මට වෙන්නේ ඉඩම් පූජා කරලා නැති ප්‍රශ්නයක් තියෙනවා කියලා පෙර ආත්මවල. පුළුවන් තරම් ඉඩම් පූජා කරන ගොම්පොළුවේ නිකන් වැතිරිලා බුදිය ගන්න. දැන් ගොම්පොළුවක් හදන්න වෙන්නේ කටුගේක තමයි. දැන් නෑ අපිට අපිට නෑ දැන් උරුමේ නෑ පොළොට උරුමේ නෑ මේ පෙර කරපු අකුසල කර්මයක් නිසා මම හිතන අපි යොදාගත්ත කාලෙත් ඉක්මවල ගිහිල්ලා තියෙනවා අපි යොදාගන්න තියෙන පැය එකමාරේ දැන් 1:40ක් ගිහිල්ලා තියෙන 1:45 ඒ නිසා අපිට විනාඩි 45ක් කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා ඒක වුණාට පස්සේ අපි තුනමාට නැවත මෙතන රැස් වෙනවා පරියන්ක භාවනාවකට. මේ සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා අපි ආශිර්වාද කරනවා.